ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අද මාර්තු මාසයේ 30 වෙනිදා දවස් වශයෙන් ගන්නකොට කාලසටහනේ අද තියෙන අපේ ධර්ම දේශනා සතිವಾರයේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යන්නෝ නාහං විපුලේන මහග්ගතේන චීතසා විහෙරියුං අබිභුය්‍ය ලෝකං අදිඨාය මානසාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ යන භාවනා වැඩමුළුවටත් ඊට කලින් එකට කලින් එකතු වෙන භාවනා වැඩමුළුවටත් දෙකටම මේ එකම ආනන්ද සප්පාය නමින් නම් කරලද සූත්‍රය තමයි මුලින් තියාගත්තේ ඒ ආනන්ද සප්පාය කියන වචනේ අදහස හැදිලා තියෙන්නේ ඉන්ජන කියන පදයෙන් එන්ජින කියලා කියන්නේ සැලෙන කම්පණය වෙන චලන වෙන ගතිය ඒ එන්ජින පදයෙන් තමයි ආනෙන්ජ කියන පදය ඇවිල්ලා තියෙන්නේ නොසැලෙන අකම්පිත තාදී ගුණය. එතකොට මේ නොසැලෙන අකම්පිත වූ තාදී ගුණය සඳහා සප්පායදී සපේලවනදී කියන අදහසොත් මේ සූත්‍රයේ අර්ථය තේරුම් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නොසැලෙන චපල වෙන්නේ නැති ඒ తాදී ගුණයට සැපේලවන කරුණු සපයාදී මේ උපදේශ මාලාවක් විදිහට මේක පෙන්ලා දෙන්න පුළුවන්. ඊම නැත්නම් එවැනි නොසලින මනසක් සැපේලවන தත්වයක තියෙන වටිනාකම ඒකේ තියෙන අගේ ආඩම්බරයත් කියලා වශයෙන් මේ සූත්‍රේ නම විස්තර කරන්න පුළුවන්. කෙසේ නමුත් මේ සූත්‍රේ පෙන්වන්නේ චලන කම්පිත චංචල සැලෙන තත්ත්වයක ඉඳලා ස්ථාපිත අචල අකම්පිත තාදී ගුණයකට යන පෙත. ඉතින් මේ පෙත ආරම්භය ਸਰවචනන්සේ සඳහන් කරන්නේ මේ කාම ලෝකේ ගත කරන පුද්ගලයා එහෙම නැත්නම් යෝලාරික ආත්ම භාවයක් ලැබිච්ච කෙනා එයා ඒ කාමය වර්තමාන වශයෙන් අනාගත වශයෙන් හොයනවා. කාම සංඥාව වර්තමාන වශයෙන් අනාගත වශයෙන් හොයනවා. ඒ කාමයේ හෝ කාම සංඥාව කියන දෙකෙන්ම කරන්නේ ඒ සලිත ලලිත බව තමයි. එහෙම නැත්නම් සැලෙන ලෙලෙන බව තමයි. ඉතින් මේ සැලෙන ලෙලෙන බව නිසා ඒ පුදුල චපල පුද්ගලෙක් පාටපත් වෙනවා. විශ්වාස කරන්න බැරි කෙනෙක් පාටපත් වෙනවා. Tamanටවත් Taman ගැන වග කියා ගන්න බැරි, අනුන්ට වග වෙන්න බැරි දෙයක් කෙනෙක් තුළ ඇති වෙනකොට ඒ මුළු සමාජයේ පුරාම ඒ චපල බව, වංචනික බව, ෂට බව පැතිරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ අවිශ්වාසය, එකිනෙකා පිළිබඳ බිය පැතිරිච්ච මහ භයංකාර සමාජයක් ඇති වෙන නිසා කාමයේ යම් තැනකද ඒක අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් පුදුමාකාර බයක් කෙලවන තැනක් බවටපත් වෙනවා. ඉතින් ඒ ඒ ඔක්කොම තියේදී ඒ සමාජයේම ජන විඥාණයම මේ කාමේ තව තවත් වැඩිීමේ කටයුත්තක යෙදී ඉන්නකොට එහෙව් ලෝකයකට එහෙව් ජන සමාජයකට සරුවචනාංශනමක් පහළ වෙනවා කියලා කියන්නේ උන්වහන්සේ කාමෙන් තොරව එතෙන් පහළ වුණා නෙවෙයි කාමයේ හරහම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ පටන් ගන්නකොට ධර්මදේශනා පටන් අරගන්නේ දීලා තියෙන තැනකින්. මේ දීලා තියෙන තැන තමයි මේ කාම ලෝකේ. ඉතින් ඒ නිසා සරුවචනාංශේ මෙතන යම් කිසි කෙනෙක් ඒ වගේ කාම ලෝකේ මනුසාත් භාවේ ජීවිතය ලබලා මේ කාම ලෝකයේ ගත කරන හැම දෙයක්ම සැලීමට කම්පණයට චංචලයට චපල බවට හේතු වෙනවා ඒ කරන හැම වෙලාවෙම දන හෝන දන මාර පාක්ෂික වෙනවා මාරයාගේ භූමියට වැටෙනවා ගෙට කිවිසුනා පිවිසුනා වෙනවා කෙලස් වලටපත් වෙනවා වෙනවා ඒ නිසා නිතරම ඒ පුද්ගලයාට ඒ නීවරණ ධර්ම වලින් පිළීම අවිද්‍යාව ව්‍යාපාද සාරම්භ කියන දේවලින් පිළීම සිදු වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ ඇඳලා පෙන්වන චිත්‍රය. පටන් අරගන්නේ මෙතනින්. ඉතින් ඒ දේ පවා ලুকু ආත්ම භාව ප්‍රතිලාභයක්. මේ මිනිස්සෙකුට සාමාන්‍ය ආගමකට ධර්මයේ පිළිබිච්ච ඇති මිනිස්සෙගේ මනුසකම පවා ලুকু ලාභයක්. ලুকু දුර්ලභ වස්තුවක්. ඒ දුර්ලභ ලැබෙ වෙන්නේ මොකද? මේකේ ඉන්නකොට කලාතුරකින් කෙනෙකුට අන්නේ කාමයාගේ තියෙන ආධිනාව වැටෙන්න පටන් අර ගන්නවා. මේකේ ඒකාන්තයෙන්ම තවදුරටත් ආශාව වඩන, ද්වේෂය වඩන කායික මානසික සාරම්භ, සාරද්ද භාව වඩන තැනක් කියලා එයාට හිතෙනවා අනේ මගේ හිත, අනේ මගේ කය මේ අවිද්‍යාවෙන් කියන දැඩි ලෝභයෙන්, ව්‍යාපාදයෙන් කියන ද්වේෂයෙන් එහෙම නැත්නම් මේ සාරද්ද භව කියන <clears throat> ධර්ත භවයේ මානසික ආතතියෙන් නැති තැනක් ඒකෙන් ඉස්පාසුවක් ඒකෙන් සුවයක් ඒකෙන් විමුක්තියක් වෙන්වීමක් කවදද ලැබෙන්නේ කියලා කල්පනා වෙන්නේ කාම ලෝකේ ඉන්න මිනිස්සුයෙකුට පමණයි ඒ ලෝකේ ඉන්න අනෙකුත් තිරිසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට කවදාකවත් එහෙම එකක් වෙන්නේ නැහැ ඒ නිසා ඒවා අභව්‍ය මනුස් මේ මේ සත්‍යතල මනුෂ්‍ය ජීවිතයේ කලාතුරකින් කෙනෙකුට තමයි මේකේ තියෙන මේ වෙහෙසකර தත්ත්වය තේරෙන්නේ. ඉතින් මේ වගේ තැන් වලට අපි එකතු වෙන්නේ එහෙම තේරීම කිසි කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව Tamanටම වැටහිච්ච පිරිසක් තමයි මේ වගේ තැනකට එන්නේ. ඉතින් එතකොට එතෙන් දෙන කෙනා ඒ කාමයාගේ ආධිනව යම් ප්‍රමාණයකට අහලා දැනලා සමහරට අත්දකලා තියෙනවා. ඒ වාගේ විතරක් නෙවෙයි මේ කාමයාගේ මේ නිතර කරන ඉසුබු ලෑමට චිත්තක්ෂණයක් පවා නොදැනි නොදී සැලෙන ගතිය වෙහෙස කරන ගතිය මේක නේ පෙළන ගතිය කියන එක තමයි සම්පීලනාර්ථය පෙළන ගතිය තමයි පොතේ සඳහන් වෙන්නේ සන්තාපන ගතියක් තියෙනවා තවන ගතිය. අන්න ඒක තේරිලා ඒකට පශ්චාත්තාප වෙලා වහකාලා අමර තාත්තට සාප කරලා ලෝකෙට ශාප කරන වෙනුවට එහෙම ਸੰతాපන වලින් තොර එහෙම පිළින ගතියෙන් තොර තත්වයක් මානසික අභ්‍යාසයත් තුළින් ගන්න පුළුවන් කියලා හිතුව කට්ටිය තමයි මෙතෙන්ට. ඒක ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක්. පිළීම දැක්කට පිළීම හැමදාම නිර්මාණශීලී නෑ ඒක නාස්තිකයි. ඒ <coughs> පිළීමට අපි සංවේගය කියලා කියන මේ සංවේගයේ තියෙන මේ වේගය නිවනක් දිහාට ආධ්‍යාත්මික දිහාට යොදවන්නේ සංවේගය ප්‍රතිත්‍ය හම්බ වෙච්ච ලක්ෂයකට එක්කනයි දෙන්නේ. සංවේදීස අංගෝ දෙනෙක් කරන්නේ එක්ක ආකාල මැරෙනවා. ඒ වගේ තමයි සංවේගය අසෝල ඇති කරනවා කියලා ඒ මනසට වෛර කරනවා. ඒ දෙකටම විරුද්ධ වෙච්ච මේ සංවේගය වේගයක් බවට පත් කරගෙන මේ ਸੰతాපය මේ පෙළන ගතිය ඉක්මවන්න ඕනේ මම. මට ඉක්මවන්න පුළුවන් කියලා හැඟීමක් පාලවීම පවා හරීම විප්ලවකාරී හරීම රැඩිකල් වාදී. ඉතින් ඒක ලොකු ගමනක ආරම්භය. එනිසා මේ වගේ පිරිසක් එක්ක ඉන්නකොට හැම කෙනා තුළම තව කෙනෙකුගේ මෙහෙයීමකින් තොරව ඒ හැඟීම පහළ වෙලා තියෙනවා මම මේ දන්නා දුන්න පිරිසකට වගසාතිකයක් දෙන්නේ තව තව කෙනෙකුගේ මෙහෙයීමකින් තොරව කියලා මේක කවදාකවත් තව කෙනෙකුට කියලා දුන්නාට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සංසාර දුකයි කියලා අනිච්චන් කියලා නිකටල්ලේ තියන අඬන පිළිසම් කොච්චර දුයි. නමුත් ඒකට උත්තරයක් තියෙන එකට මාතුලමයි තියෙන එක මම උත්සාහ කරන්න ඕනේ නිසා මේ සංවේගය සම්‍යක් ක්‍රමයට මම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒක ආධ්‍යාත්මයට යොදවන පිළිසම් ඉතාමත්ම දුර්ලභයි. එනිසා මේ වගේ දෙයකට බෙලමිච්ච හැම කෙනෙකුටම සතුට වෙන්න පුළුවන්. අනේ කවුරුත් මෙහෙවලා නෙමෙයි මටම හිතිලා මම මෙතෙන් ආවා. ඒකම ලොකු දෙයක්. මෙන්න මේ ශක්තිය හරහා ඉදිරියට යන්න ඕනේ නිසාම සර්වචනංශ මේ manussාත්ම භාවය ඕලාරික manussාත්ම ප්‍රතිලාභය කියන වචනේ පාවිච්චි කරනවා. මේක පෙරපින් කරලා ලැබිච්ච එකක් කියන එක තේරුම් ගන්න. ලැත්තනම සහි හැකි සංඥාව ඇති කර ගන්නවා. මෙතෙන්ට ආවෙත් ලොකු ශික්ෂණයකින් අහම්බෙන් ආව නෙවෙයි. දැන් ඊට පස්සේ එහෙම තේරිච්ච කෙනාට මේ අවිද්‍යාව මේ දෝමනස්ය නැත්නම් ව්‍යාපාදේ එහෙම නැත්නම් මේ සාරම්භය සාරද්ද බව ආවට පස්සේ ඒ කෙනාට හිතෙනවා යන්න ඕනාම් විපුලින මානසිකේන විපුලින මහග්ගතේන මානසිකේන විහෙරෙයුම් අභිභූය ලෝකං අදිත්‍යාය මානසා මට පුළුවන් වෙයි මම උත්සාහ කරනවා ඒ අර සැලෙන ලෙලෙන පටු වෙච්ච තැලිච්ච පෘ탁ජන මනස වෙනුවට විපුල වූ පැතිරලා ගියා වූ මාර්ගතේන චේතසා මේ කාමයට යට වෙච්ච නැති ආමිෂයට යට වෙච්ච නැති මහත්ගත හිතකින් නැත්නම් කියන උසස් විශාල හිතකින් ඉන්න පුළුවන් අබුබේ අබිබුය ලෝකං අදිත්‍යය මානසා මේ ලෝකයේ ගැනීම මේ කාමයේ ගැනීම එහෙම නැත්නම් මේ වස්තු භෝග ගැනීම කල්පනා කරන ලෝකයේ ඒක ඉක්මවලා ආමිෂයේ ඉක්මවලා ලාභ සත්කාර සම්මාන ඉක්මවලා ඇතිවිච්ච මහත් විපුල මනසකින් ඉන්න වි ඉන්න දේ සඳහා මම ගියොත් මොකද කොහොමද ඒ වැඩේ කියලා ඒක නට කල්පනා වෙනවා. එහෙම නිකන් වචනෙට එහෙම කිව්වට ඒක විශාල ජයග්‍රහණයක් ඒක විශාල පිම්මක් කියන එකයි මම මේ මතකලා දෙන්න හදන. එයාට පේනවා දැන් ඉන්නේ සැලෙන තැනක, දැන් ඉන්නේ චපල තැනක, දැන් ඉන්නේ විශ්වාස කරගන්න බැරි තැනක ඉඳලා මට ඉච්චර හැලෙන්නේ නැති, ඉච්චර චපල නැති, ඉච්චර කම්පන චංචල නැති විපුල වූ මහත්ගත මනසකින් ඉන්න පුළුවන්. අනේ මට ඒකට යන්න නැත්තම් කියන එක අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. ගීගිය හරයම කියලා කියනවා. නැත්නම් විවේකයේ සොයා යාම කියනවා. උද්දකලාව සොයා යාම. නැත්නම් විශ්‍රාමයේ සොයා යාම. ඉතින් මේ මේ කියන්නේ මේ පුද්ගලයා අර Taman හැදිච්ච මඩගෝරුවෙන් උඩට විහිදෙන නෙළුම්පෝට්ටුවක් වාගේ අර මඩගෝරුවෙම ඉඳගෙන ඒකෙම සාරේ උරාගෙන එයා ක්‍රමයෙන් දීවලක් පාගෙන ඒ පොහොට්ටු උඩට එන වෙලාවක් වගේ නෙළුම් පොට්ටු පිපිලා නැහැ උඩට එන වෙලාවක් තමයි මේ කාම ලෝකේ ඉක්මවන්න ගන්න අදහස. ඒක හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපි අද අවුරුදු 2600 පරණ තීරවාද ශාසනයේ කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න මේක බෞද්ධයෙකුට පමණ සීමා වෙච්ච අදහසක් නෙවෙයි සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරත් ඉන්දියාවේ තුන්කල් දක්න ඉර්ෂින් ආන්සලා මේක දැකලා ගිහිල්ලා අත්දැකලා ප්‍රතිඵල ලැබලා තියෙනවා සර්වඥාන්සේ ඒකමයි මේ නැවතත් කියන්නේ අනේ මට යන්න ඕනා විපුලේන මාර්ගතේන චේතසා විහෙරේ විප්ලෝ මහත්ගත ඉතකේ මට ඉන්න නැත්තම් අදුපුගේ ලෝකං අදිත්‍යය මානසා මේ ලෝකේ ගැනම යෙදී ලෝකෙම යෙදී ලෝකෙන් පටන් ගන්න ලෝකෙන් ගොවිලා යෝකෙම ඉවර වෙන මේ කාම ලෝකී මිනිස්සු ඉක්මවල මට යන්න නැත්තම් කියන එක එදක් ඉඳලා තිනවා ඒක නිසායි සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වෙනකොට අසිත තාපසේ ඉද්දි බලෙන් ඇවිල්ලා මාලිගාවට ආවේ ඒ වෙනකොටමත් එයා මේ විප්ලව මහත්කර චේතසාවේ හිතේ ඉඳලා තියෙන්නේ ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරනකොට ආලකාරාම උද්දකාරාම පුත්‍ර ආදී ඇත්තෝ මේ தත්තර ගිහිලා තිබුණා. ගිහිලා පෙන්නලක් තිබුණා. ඔය කාමෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ අපතරපි උදාහරණ කාලයට ඉස්සල පහළ වෙච්ච මැත්තන්ට ඍෂි කියන නම පාවිච්චි කරනවා. ඊර්ෂිවරු. ඒ ඊර්ෂිවරු මෙතන කියලා දැන් සර්වචනාංශය කියනවා ඒ සම්ප්‍රදාය නිසා හෝ සර්වචනාංශය ඒකට දීපු ධෛර්ය නිසා බෞද්ධයන් වශයෙන් හෝ කෙනෙකුට හිතෙනවා කාමෙම ඉපදිලා කාමෙම ගත කරලා කාමෙම මැරෙනවට වඩා ලෝකේ ඉපදිලා ලෝකෙම හැප්පිලා ලෝකෙම මැරලා යනවට වැඩිය ලෝක උත්තර தත්තරපත් වෙලා මහත්කල විපුලසිතකින් යන්න ඕන කියලා. ආන්නේ මේ යන්න පටන් අර ගන්නකොට ඒ කිනාට අපි කියනවා භාවනාට යන කෙනයි කියලා. භාවනාට පෙළඹෙන කෙනයි කියලා. යෝගාවචරයි කියලා කියනවා. උත්කෘෂ්ඨාර්ථයෙන් කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලා. භ්‍රමචර්යයේ යෙදීමන ගත කරන පිරිසක් කියලා. ආන්නේ එහෙම කෙනෙකුට තමයි සමත හෝ විපස්සනා භාවනා කියන මේ ශික්ෂණය මේ මාර්ගාංග ටික මේ ශාසනයට බහිඳ වෙයි. එතෙන් දෙනකන් දාන සීල දෙක කරනවා. දැන් ඒ ගිහියෙක් නම් දාන සීල වලින් භාවනාවට යනවා. යෝගාවචරයෙක් නම් සීලෙන් සමාධි ප්‍රඥාවට යනවා. ආනේ පිම්ම සුද්ධම ආධ්‍යාත්මික වැඩක්. සුද්ධම ආගමික වැඩක්. ඉන්නේ ආගමික වැඩේට ගියාට පස්සේ ඒ කෙනා කාමයෙන් විතරක් නෙවෙයි කාම සංඥාමුත් වෙන්වෙන්න ඕන නිසා එහෙම නැත්නම් කාම ඡන්දෙමුත් වෙන්වෙන්න ඕන නිසා ඊට සිද්ධ වෙනවා දාන කුසලයට එහා ගිය සීල ශික්ෂාවට එහා ගිය සමාධි ශික්ෂාව කියලා ඒ ශික්ෂණයක් තුලින් මේ ඊගාවට මුණ දෙන්න වෙන මේ පරිඋත්ථාන කෙලෙස් එහෙම නැත්නම් මේ නීවරණ ධර්ම ටික යටපත් කරනවා. ඒ යටපත් කිරීමට ගන්න ප්‍රයත්නෙට කියනවා සීල ශික්ෂාව කියලා. යෝගාවචරය ඒකට මෙහෙවන ඥාන ශක්තියට එයා දක්වන පෙළඹීමට කියනවා සීල අනුග්‍රහිතය කියලා. මේ සීල අනුග්‍රහිතයට පසුකාලීන ආචාර්යවරු සප්පාය කරනු රාශියක් වල දුන්න මේ නොසැලෙන බවට සප්පාය ආනන්ද සප්පාය කියලා කියනවා. සීලේක සමාධියකට ඕන කරන සප්පාය අසුගාන්නාචාර්යවරු කීපයක් පෙන්ලා තිනවා ගෝචර සප්පාය භස්ස සප්පාය කල්‍යාණ මිත්‍ර ආශ්‍රේ සීලෙන් අනුග්‍රහ කිරීම නිසද්ද භාවය ගොඩාක් දේවල් ඕනේ අර කාමයෙන් හිත සමුගන්න ඒකට හදන මධ්‍යස්ථාන තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. ඒක පොදුවේ කියනවා අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා කියන්නේ. ඒ අරණ්‍යයේ ශූන්‍යාකාරයෙන් රුක්ක මූලෙන් හැම තොර හැම තැනම තියෙන කාමී. මේ තුන කාමෙන් තොරයි. ඒක නයි තැනට ගිහිල්ලා යම් ප්‍රයත්නයක් කරනවා නන්නත්තර වෙන හිතවිල්ල එක අරමුණකට ගන්න. ඒකයි අපි මේ සමති කියලා කියන්නේ. නන්නත්තර හිතවිලි තමයි අපි කාමච්ඡන්දය කියන්නේ. චපල හිතවිලි එකෙන් මේකට පයින්නවා මේකෙන් මේකට පයින්නවා පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ. අන්නේ පිස්සු හැදිච්ච රිලෙවෙක් වගේ හිටපු එක වියගහට බැඳගත්ත හරකෙක් වගේ එක හීවිතක් දිගේ ගෙනියන්න හදන වැඩපිළිවෙලක් තමයි සමත භාවනා කියන්නේ. ආන්නේ සමත භාවනා කරන්න ගියාම සර්වචන් වහන්සේ පෙර තිබුණ ඥානත්, බෝධිසත්ව ඥානත්, බුදු කෙනෙක් පහළ වෙන සදා ඉන්දියාවේ තිබුණ ඥානත්, බුදු වුණාට පස්සේ ඥානත් ඔක්කොම කල්පනා කරලා මෙවැනි භාවනාවට පෙළඹිච්ච පිළිසට කතා කරලා කියනවා අපේ හිත පිස්සුවෙන්චි රිලෙවෙක් වාගේ අතටින් අතට පයින්. එimhe පනින්ද එළියට ඒ ඌ ඉන්න ගේ ඇහැ කියලා දොරක් තියෙනවා. රූප වැලීමක් වශයෙන් එයා පිටපයින්. කහ පාට නිල් පාට වර්ණ රූප දකිමින් හිත බාහිරයට පයින්. කන කියලා දොරක් තියෙනවා කනෙමුත් එළියට පයින්. නැත්නම් කන කියලා හිලක් තියෙනවා හිලෙමුත් එළියට පයින්. නාසය කියන හිලක් තියෙනවා කට දිව කියලා හිලක් තියෙනවා කය කියලා සංවේදී ස්ථාන තියෙනවා මන කියලා තියෙනවා මේ හයෙම්ම එළියට පනින නිසා කවදාහවත් එවැනි සිදුරු හයක් සහිත කූඩුවකට මේ නොදැමිච්ච හිත, චපල හිත, ආනෙන්ජ හිත, ඉන්ජන සහිත හිත කොටු කරන්න බැරි නිසා හිල් පහෙන් හිල් හයෙන් පහක් විතර වහලා දාන්න කියනවා. ඒකයි භාවනාවට ගියන් පස්සේ ඇත් දෙක වහගන්න කියලා කියන්නේ. කන් දෙක වහන්න බැරි නිසා ශබ්ද නැති තැනකට යන්න කියනවා. ගන්ධ සුවඳ පිළිබඳව නාසය වහන්න බැරි නිසා සාමාන්‍ය වාතාවරණ දෙකට යන්න. දිවෙන් රස නොබැලීම පිණිස සහ කතා නොකිරීම පිණිස මුඛේ වහගන්නේ කියලා. කයෙන් নানা ආකාර චේතනාපූර්වක කටයුතු කිරීම නතර කිරීම පිණිස කය එක ඉරියව්වක තැම්පත් කරන්න කියනවා අචේතනිකව පවත් ගන්න පුළුවන්. දැන් මනස විවෘත කරන්න කියනවා. ඊගාවට තියෙන ආයතනේ විවෘත කරන්න කියනවා. විවෘත කරලා මේ විදිහට ඇහ කන දිව නාසය කය කියන මේ දොරවල් පහෙන් එන තියෙන අරමුණු වාරණය කළොත් හිත කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. එතකොට අපිට අර පිස්සු අඳුරා අර කූඩුවේ කොටු වුණා වගේ වෙනවා. ඉතින් ඒ වගේ කරනකොට සාමාන්‍යයෙන් කැලේක් ගినాපු කුළුමිහරකෙක් ලන්දක මේ ගමක ගම්මැද්දක බැඳා වගේ අපේ හිත පුදුමාකාර විදිහේ කුළු ගති පාන්න ගන්නවා. එහෙම නැත්නම් කෝඩු ගති, නూరు ගති පෙන්නවා. මෙච්චර ලස්සනට පැන පැන හිටපු හිතේ අර පයින් මංකඩවල් සීරම වහලා ඇහ කන දිව නාසය කය විවුර්ත කරලා බලනකොට මේ ඇහ කන දිව නාසය කය කියන මේ හැම එකක් පිළිබඳව පරිශීලන කරු සර්වචනාසේ නොකිය කියනවා ඇහැ තමයි මේ හිත එළියට පැනින්න ගොඩාක්ම පාවිච්චි කරන ඉන්ද්‍රිය. ඒක නිසා අපි මිනිස්සයා කෙලින් හිත ගන්න ඉගෙන ගත්තට පස්සේ වැඩියෙන්ම තමන්ගේ ආරක්ෂාව සලසගන්නේ බැල්මෙන් තමයි. දැක්මෙන් තමයි. තිරසනු ගන්න එක නායෙන් ගඳ බලලා. තව සත්තු ගන්න කණෙන් වවුල වගේ සත්තු කණෙන් සද්ද තරංග හරහා නයි වාගේ සත්තු දිය පොළවේ තියලා සහ බඩ උරගේ ගෑවෙනකොට තියෙන කම්පන නිසා මිනිස්සයා කියන සතා ගොඩාක්ම පරිණාමයට හැඩගැහෙන්නේ පිටින් එන අනතුරු අඳුරගන්නේ ඇහි. ඒ නිසා අපි ඇහැයෙන් තමයි ගොඩක් කෙලස් කරගන්නේ. ඇහැට තමයි අපි ගොඩක්ම ආදරේ. නමුත් වැඩියෙන්ම කෙලස් උපදින්නේ ඇහෙන්. ඒ නිසා කියනවා ඇහැ පොඩ්ඩක් වහලා බැලුවොත් අපිට නිකන් අන්ධකාරයකට ගියා වගේ පොට්ට වුණා වගේ හරි වෙහෙසකට එනවා. ඇහැට යන්න බැරි තැනකදී ඊගාවට අවස්ථාව ගන්න කන ඊගාට නාසය ඊගාට දිය අන්තිමටම තමයි කයට හිත යෙදෙන්නේ කයේ හිත යෙදීමට වඩා හුඟක් වෙලාට හිත බාහිරට දුවනවා අන්නර විදිහ ඇහැකන දිවනාසය කය කියන ඉඳුරන්ගේ භෞතික වාරණයක් හික්මීමක් කරාට පස්සේ මේ හිත සර්වඥයන් සඳහන් කර දෙන මේ අඩුවෙන්ම පයින් අඩුවෙන්ම කෙලෙස් උපදින ආධුනිකයට අල්ලන්න පුළුවන් කයට යොදන්න කියලා ඒකට කායානුපස්සනා කියලා කියනවා කායගත සති කියලා කියනවා නැත්නම් රූප කර්මස්ථානයක් කියලා කියනවා ඒ නිසා අපිට මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ වාඩි වෙලා අරමුණක් කරක වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න කියනවා ඉතින් ඉඳගෙන ඉන්න ඉරියව්වට දාන්න නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ප්‍රිය වෙන්න ඕන ඒක බොහෝම සරල ඍජු මංගල කාරණා. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ප්‍රිය භාවය හෝ සමතුලිත භාවය හෝ ලිහිච්ඡ බව හෝ දෙන්න බැරි තරම් අපි මේ කයට වෛර කරනවා. භාවනා කරන්න ගියම දණුකන්දි ගැහුවාගේ මේක තද කරගෙන සාරද්ද කරගෙන භාවනා කරන්න හදනවා. ඒක ඇත්තට පුද්ගලික දෝෂයක් නෙමෙයි. අපි මේ භාවනා දියුණු කරන්න කියලා කරන්නේ අන්තිමට වෙන්නේ මොකද්ද? නිකන් ඉඳගෙන ඉන්නවත් බෑ. මේ නිසාම භාවනා මධ්‍යස්ථානට නොයන පිරිස කොච්චරද කියලා බැලුවොත් අපිට එක තැනක ඉඳගෙන ඉන්න බැරි කියන එක නිසාම භාවනාවට නොයන පිරිස බැලුවොත් මේ මිසු මොන් පුදුමාකාර හුබස් බයක ජීවත් වෙන්නේ මේ එක තැනක ඉඳගෙන ඉන්න බැරි ඒ තරම්ම කය චපලයි. ඒ තරම්ම කය නලියන සුළුයි. ඊටත් වඩා හිත නලියන සුළුයි. ඒ නිසා ඒ කෙනෙක් ඉඳගෙන ඉන්න වෙනවටවත් බයයි. ඉඳගෙන ඉන්න කෙනෙක් දකින්නටවත් බයයි. ඒ මදිවට ඉඳගෙන ඇත් දෙක වහන්න පුළුවන් වෙන්නේ 100ට කීයේ කී දෙනාට. බුද්ධුම බයක් ඇති වෙන ඇත් දෙක වහපු ගමන්. එසා යම් කිසි කෙනෙකුට එක තැනක වාඩි වෙලා ඇත් දෙක වහගෙන ඉඳනම් මොන්න තරම් පිං කරපු කෙනෙක් වෙන්න ඕන. මොන්න තරම් සිල් දක්වපු කෙනෙක් වෙන්න ඕන. මොන්න තරම් ආත්ම විශ්වාසයක් ඇති කෙනෙක් වෙන්න ඕන. මොන්න තරම් ගෞතම සර්වචන්නාංශ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න ඕන. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න ඕන. සීලයේ කෙනේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්න ඕනද? එක තැනක වාඩි වෙලා ඇස් දෙක වහගෙන ඉන්න. එනිසා මේ කරන හැම තැනකින්ම ඉඳගත් ගමන් ඇස් දෙක වහපු ගමන් සිල්ලුතුම් පිටසක් මැදට ගිය ගමන් හිත ගොඩ දාපු මාළුවෙක් වගේ ඉංජති කම්පති චලති ස්පන්දති. සැලෙනවා, කම්පණය වෙනවා, දඟලනවා, නලියනවා. ඉතින් ඒක සබකෝලේ කියලා කියන්න සමහරු සභාවකට ගිහිල්ලා කතා කරනකොට ඉන්නේ සබකෝලේ වගේ. කෝඩු ගති කෝල ගති කියලා කියන්නත් පුළුවන්. කෙසේ නමුත් ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ ශාරීරීය කෙලස් කපන වැඩ පිළිවෙලට කිසිම සහයෝගයක් නැහැ. ඒක තියෙන්නේ කෙලස් වඩන පැත්තරම තමයි. ඒ නිසා අපි නూరుට යන කය භාවනාවට යොමු කර ගැනීම සඳහා පුදුමාකාර මෛත්‍රියක් කරන්න. පුදුමාකාර විදිහට කයත් එක්ක ආද වෙන්න. පුදුමාකාර විදිහට කායත් එක්ක මිත්‍ර වෙන්න ඕනේ මෙලෙක් වෙන්න ඕනේ නිසා පට්ටලේ වාඩි වෙලා හරිබරි ගහිලා මේ කය සුවසේ සමබරව ලිහිච්ඡ ස්වරූපයෙන් පවතිනවායි කියලා කියන්න පවත්න්න පුළුවන් නම් ඒක නිවන වාගේ නිවන කිව්වට දෝෂයක් නැහැ. ඒ තරමටම මෙතෙන්ද ගන්න 100ක් ගත්තොත් කී දෙනෙක් එක තැනක වාඩි වෙලා ඇද්දක වහගෙන විශ්‍රාම වෙන්න පුළුවන් විවේක වෙන්න පුළුවන් සමතුලිත තත්ත්වයට යන්න පුළුවන් වෙයිද කියලා කියනවා. ආන්න එහෙම කයට ගත්තට පස්සේ ප්‍රධාන වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනසට කියන්නේ මෙතෙක්කල් බාහිරාවර්තිව තිබුණ හිත දැන් අන්තරාවර්ති වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මයට යෙදෙනවා. තමන්ගේ කයට හිත යෙදෙනවා. මේක මහා විශාල දෘෂ්ටි කෝණේ බරපතල වෙනසක්. භෞතික විද්‍යාව කියන්නේ මේ ඉදurang සේරම පාවිච්චි කරලා හිත පිට යවීම. එදා සර්වඥාන්සේ සඳහන් කර තිනවා ලාහට ගෙම්බෙකුතු කරනා වගේ ඒ පිට හිත පිට ගිය තැන ඇති වෙන දැනුම කවදාකවත් ගොනු කරන්න බෑ. ඒක අසීමිතයි එන්නේ එන්න ලොකු වෙනවා එන්නේ එන්න සංකීර්ණ වෙනවා එන්නේ එකට පාලනය තොර වෙනවා. ඒ වෙනුවට යම් කිසි එක තැනක වාඩි වෙලා මේක තැනක වාඩි වුණාම මම මැරිලා නැති බව, නිින්ද ගිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව අත්දකින්න නම් ඒක නිකන් තාක්ෂණික වචන කියනවා මම දැන් මෙතන කියන එක අත්දකින්න නම් මොන තරම් ගුණයක් තියෙන්න ඕනද කියලා හිතන්න. කවදාකවත් හිතන්නේ මේ වගේ ගුණයක් දාන කුසලයෙන් ගන්න පුළුවන්. කවදාකවත් මේ වගේ ගුණයක් සතුන් නොමැරීමෙන් හොරකම් නොකිරීමෙන් කාම මෙද්දන් තිරීමෙන් බොරු කේලම් හිස්සචන පරිසචන කිමින් ගන්න බෑ මේක වෙනම ශික්ෂාවක් මේකට කියන සමාධි භාවනාවක්. ඉතින් එහෙම ඉඳලා ඒ වෙලාවේදී මම මේ විවේකීව එක තැනක වාඩි වෙනකොට මට මේක දැනෙන්නේ මෙහෙමයි මම අත්විඳින්නේ මෙහෙමයි කියලා තව කෙනෙකුට කියන්න කොච්චර කාලයක් කමටහන් සුද්ධ කරන්න ඒ තරමටම මේ ඇතුළත තොරතුරු නුරුස්නාසුලුයි. ඇතුළත තොරතුරු අපිව අන්ධබන්ධ කරන සුළුයි. ඇතුළත තොරතුරු මහා නෝන්ජල් ගතියක් පෙන්නනවා. ඒ වෙනුවට අපි පුදුමාකාර විදිහට බාහිරේ හිත යොදලා තියෙනවා. ඒ නිසා එක දවසක හෝ යෝගාවචරය පළවෙනි දවසට හෝ ඉඳගෙන ඉන්න පරියන්කයේ ආස්වාදයේ සුඛය පට්ටලේ බුද්ධ විදින පටන් ගත්ත දවසේ තමයි තමන්ගේ ශරීරයට මෛත්‍රී කරන්න පටන් ගන්න. ඒ නිසා ඒක ලොකු මෛත්‍රී භාවනාවක් සමතයක්. ඒකටත් යන්න විශාල පිටිසකට මේ වචන තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගිය ගමන් දඬු කන්ද කියවෝ වගේ අර සාරද්දකම අරගෙන හිත දැඩි කරගන්නවා, හිත දුක් ගන්නවා. භාවනා කරන්න. ඒක කවදාකවත් භාවනාවට පෙළඹෙන්න බෑ. ඒ නිසා කවුරු හරි මේ පත්තලට වාඩිලා අනේ මම දැන් සුවසේ මෙතන වාඩිලා ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා කියලා ගිහිල්ලා එතනදී අත් දකින්න දේ කියන්න පුළුවන් නම් මේ මනසට කමටහනක් ඕනේ නැහැ. මේ මනසට ආනාපානයක් ඕනෙත් නැහැ. පිම්බි වැකීමක් ඕනේ නැහැ. නමුත් අපේ හිත එතෙන්ද ගියාට පස්සේ අර චපල ගතිය වැඩි කරගන්නවා, බය ගතිය වැඩි කරගන්නවා, කෝලු ගතිය වැඩි කරගන්නවා. ඒ නිසා හිත බුද්ධම සැලිල්ලකටපත් වෙනවා. මේ මොකද වුනේ කියලා. මොකද පිටත දුවදුව හිටු පිට ඇතුළට කියන. අන්න එහෙම වුණොත් පමණ. එහෙම දුවන චපල හිත කනෝක බැඳගත්තා වගේ අරමුණක් ඉදිරිපත් කරගන්න කියලා සර්වචනන්සේ මතක් කරනවා. ඒ අරමුණ සම්මුතියක් නම් සමත භාවනාව වෙනවා අද්දකියක්ක් නම් විපස්සනා භාවනාව වෙනවා සම්මුතියක් කියලා කියන්නේ බුදුහාමරගේ ගුණ ටිකක් මෙනෙහි කරන එක Tamanට අයිති දෙයක් නෙවෙයි හිතවිල්ලක් විතරයි නැත්නම් මෛත්‍රිය පිළිබඳ අදහස සීල සත්‍ය සූපත්ත්වා කියලා ගන්න එක සම්මුතියක් විතරයි ඒක අපිට අද්දකලක් වෙන්න පුළුවන් එකක් නෙවෙයි නැත්නම් අසුභ සතිය මරණානුසතිය කසින කොයි එක ගත්තත් සම්මුතියක් නමුත් Taman මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව අත්දකින්නවා නම් අත්විඳිනවා නම් ඒක සම්මුතියක් ඒක પરමාර්ථ ධර්මයක්. අත්විඳියකගේ විපස්සනාට වැඩෙනවා. ඉතින් මෙන්න මේකේ චපල හිතක් දැකලා හිත කොහමද ඇතුලේ තියාගෙන ඉන්නකොට අන්නේ දෙක මැද අතරමැදදී මේක එකලස් කිරීමේ කෘත්‍ය කර දීම සඳහා ගන්න නිමිත්තට ගම්ම අරමුණට බුදුහාමුදුර තමන්නාංශයේ ආ අත්දැකීම් වලින් ඥාණය මතක් කරලා කියන මෙහෙම ඉන්නකොට හුඟ දෙනකොට පේන්නේ හුස්ම ටික තමයි. ප්‍රාණයාමයේ කියලා මේකට කියන්නේ ප්‍රාණය කයක් පවත්තන තියෙන අඩුම කොටස හුස්ම ටික තමයි නිසා හිත තැම්පත් වුනොත් ඇතුළට නැමුනොත් ඒක නට හුස්ම පේනවා හිත තැම්පත් වුනේ නැත්තම් ඇතුළට නැමුනේ නැත්තම් චපල වෙලා නම් කම්පට වෙලා නම් බය වෙලා නම් කෝල වෙලා නම් සබකෝල වෙලා නම් හිත පිටපයි ඒක ස්වභාවිකයි ඒක බය වෙන්න එපා නැවත නැවත කරලා හිත යාලු කරගන්න හාද කරගෙන හාද කරගෙන යම් වෙලාවක යාට කය ඇතුලේ හිත තියාගෙන ඉන්නවා විතරක් නෙවෙයි මම දැන් මෙතන ඉන්නවා විතරක් නෙවෙයි ආනාපාන සතිය කියලා හුස්ම ගන්න හෙලන එක දිහා බලා ගන්න පුළුවන් වුණා නම් ඒක විශාල කඩ ඉමි දෙකක් පැනිලා හිත ඇතුළට යීමක් සහ ඇතුළත තියෙන රූප ආරම්මණයක් සමග හිත හාද වෙන්න පටන් ගන්න වෙලාව පෙර පින් කරපු කෙනෙකුට නම් භාවනා කරපු කෙනෙකුට නම් මේ නෑ කන්දෑ දැකම දැන් දුරුම්කම ආනාපානෙත් එක්ක එනවා නැති කෙනෙක් නම් ඒකට ප්‍රයෝග ප්‍රයත්න කරන්න ඕනේ. කරලා ඒක ඇයි එහෙම කරන්නේ නැත්නම් හිත හැමතැනම දුවන නිසා ඒ නිසා ඒ ආස්වාස් ප්‍රසවාසය ආහුණාට පස්සේ ඒක අරමුණු කරනවා. ඒ අරමුණු කරගෙන ඒකත් එක්ක ගත කරනකොට ගත කරනකොට ගත කරනකොට අර නීවරණයන්ගේ අපි මේ මාතෘකාවට ගත්ත ප්‍රධානම මාතෘකාව නීවරණයන්ගේ බලපෑම নানা ආකාරයට කාම සංඥාවන්ගේ බලපෑම নানা ආකාරයට සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්නේ සිද්ධ වෙන දේ අතරමැද මේ ආනාපානතික පවත්තන යාලුකම ගඟ දිගේ ඉහළට පීනන්න ආසේ බොහෝමත්ම දුෂ්කරයි. එන රළ පහර එන්නේ Tamanට විරුද්ධව. විශාල නීවරණ රාශියක් එනවා. අර වේගෙන් ගිය වාහනයක් එක සැර නතර කරන්න හදනවා වගේ. අර ආපු වේගෙට නීවරණ රළ පාර ගහන. මේ නීවරණ හරි විචිත්‍රයි, හරි චපලයි, හරි වංචනිකයි, හරි සිද්ධි බහුලයි. ආනාපානිය හරි පාළුයි, හරි කම්මැලි, ඒකාකාරී එකතරයි. ඉතින් හිත නිතරම කියන ඉතින් ආනාපානෙ තියෙනවා තමයි ඉතින් මොකද කරන්න කියන්නේ. ඉතින් ඉතින් මොකද්ද? ඉතින් ඊට වඩා කොච්චර හොඳ රූප වලට. ඊට වඩා කොච්චර හොඳ අඩු ගන්න රූප හිතන එක. නැත්නම් ශබ්ද අහන එක නැත්නම් ශබ්ද ගැන හිතන එක කියලා මේක පුදුම විදිහට බාහිර අරමුණු වල තියෙන සුන්දරත්වය, චපල ගතිය, සිද්ධි බහුල ගතියට මනාප ගතියත් ආනාපානෙ තියෙන ඒකාකාරී ගතියත් වෙන නිසා යෝගාවචරයට මේ ආනාපානයට වැඩි කැමැත්ත දීලා අපි ඒකට මූල කර්මස්ථානය කියලා ප්‍රධාන අරමුණු කරගෙන අනික් කර්මුණු වලින් බේරලා මෙයාට ප්‍රමුඛ ස්ථානය දෙන්න යනකොට යෝගාවචරය සම්පූර්ණ ලෝක දෙකක හිර වෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුලක් වෙලාවට පරිසම්බිදා මාර්ගයේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ පොතක් විදිහට තමයි සඳහන් කරන්නේ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙවැනි ආනාපානෙකට මේ පීවර මේ ඔක්කොම ගත කරලා ආනාපානෙ ඉස්සරහට කරගන්න හදපු යෝගාවචරයට 18 පොලකදී මේ ආනාපානෙන් හිත කඩලා ආනාපාන කියන්නේ සෙලීම අඩු කෙලෙස් අඩු චේතනා අඩු මධ්‍යම ප්‍රතිපදානං ඒට වැඩි කෙලෙස් වැඩි චපල වැඩි අරමුණු වලට පණින්න පුළුවන් හිතස් කඩතොළු 18ක් උන්වහන්සේ පෙන්ලා දෙනවා. ඒ හැම කඩතොළුවක්ම පෙන්නකොට ආනන්ද මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා ආස්වාසී හිත පවත්වන්නේ මි ආස්වාසී අනුව හික්මන යෝගාවචරයේ හිත බාහිරට පැන්නොත් ඉංජති පංජති ඡලති කියලා කියනවා. කය සැලෙයි ස්පන්දනේ වෙයි හෙල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කයත් පුංචි කම්පනය චංචලයක් චපල බවක් වෙනවා. ආනාපානිය යන්න හදනකොට බාහිරට හිටපයි. මේක ඉතින් සාමාන්‍ය සුළු මිත්‍යක් බාහිර පැන පැන හිටපු හිත ආනාපාන දිගියෙන් පවත්නවා කියන එක දී අටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. තනි කඹේ යනවා වගේ වැඩක්. යනකොට හෙල්ලුම් කරනවා. ඒ හෙල්ලුම් කරන හැම තැනකදීම මේ ඉන්ජන කියන පදේ උන්වහන්සේ පාවිච්චි කරනවා ඉන්ජති පන්දති චලති. කය සැලෙයි, හිත සැලෙයි, ස්පන්දනේ වෙයි සැලෙයි, හෙලෙයි. ආන්න මේ වෙන හැම තැනකදීම යෝගාවචරය සතිය කියන එක පිළිබඳ අලුත් නිර්වචනයක් දෙනවා. අරමුණක එක දිගට යනකොට අරමුණ දිගේ පවතිනවා අපි කියන සතිය තියෙනවා. පිට අරමුණ කියන සතිය කරනවා. ඇත්තට මේ ඊට වැඩිය සතිය කියන එකේ අර්ථකථනයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය එකම දේ නැවත නැවත කිරීමට කටයුතු කරනකොට බාහිර හිතරපයින්. ඒ වගේම ප්‍රසවාසය ගැන කල්පනා කරමින් ප්‍රසවාසයේ හිත පාත්නකොට මේ ප්‍රසවාසය මෙනෙහි කරනකොට හිත පිටපයින්. ඒ පිටපයින් හැම වෙලාවකම අර ඉන්ජන ස්පන්දන චලන සිද්ධ වෙනවා. ඊට පස්සේ ආස්වාසයේ මෙනෙහි කරද්දී ප්‍රස්වාසයේ විශේෂ හිත තලෙනවා කියලා තාටිපුත්‍ර සංසය සඳහන් කරනවා. එහෙම වෙනවා යෝගාවචරයට ප්‍රස්වාසයේ විතරයි පේන්නේ ආශ්වාසයේ පේන්නේ දැනෙන්නේ ඒගාගේ පීඨීමේ හැටි. ඉතින් ප්‍රස්වාසයේ වෙන වෙලාවෙදී මෙයාට යමක් තේරෙන්නේ නැහැ. දැන් ඒ නිසා යා හිතනවා මට තේරෙන්නේ ප්‍රස්වාසයේ විතරයි මේ ප්‍රස්වාසයේ නම් ඔන්න මට සතිය තියෙනවා. දැන් ආශ්වාසයේ මගේ සතිය නැති උනායි කියලා සැලෙනවා, කම්පණ වෙනවා, චංචල වෙනවා. ආශ්වාසයේ හිත තියෙන්නේ. ආශ්වාසයේ සිද්ධ වෙන්නේ. මෙනෙහි කරාට පේන්නේ. පේන ප්‍රස්වාසයේ විදිහේ හිත සැලෙනවා. එතකොටත් උල ඉන්ජන චන්දන පන්දන සිද්ධ වෙනවා. සමහරවිට ප්‍රසවාසය කරද්දී ආශ්වාස විශේෂලෙනවා. ඒ කියන්නේ ඒක නට සාමාන්‍ය වෙන්නේ ආශ්වාසය විතරයි ප්‍රසවාසය කරන වෙලාවදී හිත තියාගන්න තැනක් නැහැ. ඒ නිසා හිත කල්පනා කරනවා. කල්පනා කරලා ආශ්වාසය දිහා අනීමට ආශ්වාසය විතරයි වෙන්නේ මේක හරියද දන්නෙත් නැහැ, වැරදිද දන්නෙත් නැහැ, හැක කරනවා, සද්ධාව කඩා ගන්නවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස දෙක කරද්දී බාහිරට හිත යනවා. අර කියූප එකම පිටු කරලත් කියනවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාසය කරද්දී ආශ්වාසය කරද්දී හිත ඇතුළට යනවා. ඇතුළට යනවා කියන්නේ කය වෙන තැනක තියෙන වේදනාවක් වෙනවා. එතකොට යෝගාචරය දන්නේ දැන් මේ දෙකෙන් කොයි එකද සත්‍ය පාත්තන්න කරලා ඒන සැකේ හරහා. ඒන සලකා බැලීම හරහා ඉංජති භන්දති චල චලත. කයේ සැලීමක් හිතේ සැලීමක් සිදු වෙනවා. ප්‍රශ්වාසය කරනකොටත් ඇතුළට හිත යනවා. දැන් ප්‍රශ්වාසය අපිට නාසිකාග්‍රේ බලන්න ඕනේ. යාට වෙන්නේ දණී. ධනීය වේදනාවට හිත සැලෙනවා. හිත දුවනවා. ඒ දුවන හැම වෙලාවකම සති ධාරාව කැඩෙන හැම වෙලාවකම ඉන්ජන ස්පන්දන චලන සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ යම් වෙලාවක අපි හිතමු හොඳට පේනවා. පේනකොට ආලෝක සංඥාවක් ආලෝක සංඥාව නිසා ආනාපානෙ තිබුණ හිත ආශ්වාසයේ තියෙන ආලෝක සංඥාවට යන්න ඕනද ආනාපානෙ ඉන්න ඕනේද නැත්නම් ප්‍රශ්වාසයේ ඉන්න ඕනද කියලා දන්නේ නැති නිසා අර වගේම චලනයක් සිද්ධ ඒතර ප්‍රසවාසයේ සිත් දිනුට ලාවට යාන්තම කලෙලි වෙන ගතියක් දැනෙන. ඔන්න එතකොටත් සැලෙන. දැන් මේ හොඳ වැඩක් වෙලා තියෙන ඒකත් සැලීමට හේතුවක් කරගන්න. ඒ වගේම මේ ආශ්‍රස් ප්‍රසවාසයේ බලබලා ඉඳදී අතීතය කල්පනා. අනේ මෙච්චර කල් අපි අවුරුදු ජීවිත ගත කර කවදාකවත් හුස්මක් කවදා සතියෙන් බලලා නැහැ. පවුනේ අපරාධනේ මගේ කාලේ කියලා මේ හොඳට භාවනා කරන අතීතය ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් වර්තමානය ගැන කල්පනා කරනවා දැන් නම් මම ඇවිල්ලා කොහොම හරි අන්තම් භාවනා අල්ලගත්ත මම මගේ අම්මට මේක කියලා දෙන්නේ කොහොමද තාත්තට කියලා දෙන්නේ කොහොමද යාළුවාට කියලා දෙන්නේ කොහොමද කියලා ඒ වර්තමානමේ යද්දී අර ආනාපානෙ පිණිති ආර්තමානයට මුහුණට මුහුණ දාලා ඉඳද්දී මෙතන නැතුව වෙන තැනක් ගැන හිතනවා මේ කාලෙ දුර වෙන කාලයක් ගැන හිතනවා මේ බලන කෙනා ඇතිදී තව කෙනෙක් ගැන හිතනවා මේ සීනම වෙන්න පුළුවන් දේවල් ඒ වගේම අනාගතයට හිත යනවා මම ආත්මී සරි ගෙදර ගියාට පස්සේ නම් මම නම් කොහොමරි පැය හතරක්වත් භාවනා කරනවා. ඕනේ ඉතින් සැලසුම් කරන ගියාම ඉතින් මේක බොහෝ වටිනා නම්බුකාර අදහසක් කියලා. නමුත් වෙන්නේ මොකද්ද? ඉන්ජන, පන්දන, චලන සිද්ධ වෙනවා. ආනාපානේ පවතින හිත අතීතයට දුවනවා. මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මනුස්ස හිතකට වෙන්න පුළුවන් ආකාර 18ක් පෙන්ලා කියනවා. ඒ පාරේ යද්දී පාරේ හිත පිට පැනපු ගමන් ආනාපානෙන් හිත පිටපිනපු ගමන් ඒ ඉන්ජන ස්පන්දන චලන වෙන්න පටන් ගන්නවා. ඒ හැම එකකදීම ඒ යෝගාවචරයාගේ ශද්ධාව පොඩ්ඩක් හෙල්ලුම් කරනවා. සැකේ පොඩ්ඩක් හෙල්ලුම් කරනවා. ආන් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒ යෝගාවචරයට විශ්වාසයක් මත වෙන්නේ දැන් නම් මට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට දිගට යන්න පුළුවන් හිතක් තියෙනවා මට ගන්න පුළුවන් දැන් හරි කියන ඒ තැනට එනකොට අර එන්ජින ස්පන්දන චලනවල දුරස්භාවයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෝදී භාවය කියලා මේකට බුදුහාමර සඳහන් කරනවා. ඒකෝදී කියලා කියන්නේ සැලිච්ච පහන්සිල කෙලින්මපත් වෙන්න පටන් ගන්නවා. නැත්නම් අතර මෙතන පැන පැන හිටපු ඉරිලවා එක තැනක ඉන්නවා. මෙන්න මෙතෙන්ද එනකොට ඒ යෝගාවචරය අර නීවරණත් එක්ක කරන හෙම්බත් වෙන සටනේදී පුංචි ස්පාසාවක් පුංචි අස්සසීලක් ලබනවා. ඒ අස්සසීල ලැබුවට විශාල ප්‍රයත්නකින් විශාල ශික්ෂණයකින් මේක ලැබුවට ඒ අස්වසිල්ල තුල තියෙන්නේ ඒකාකාරීකම. නීරස ගතියක්. පහළු ගතියක් තියෙන නිසා ඒක ඉස්සල්ලාම ආපු දවසේ ලොකු සතුටක් වෙනවා. මෙච්චර එහෙම සැරිසැරි තිබුණ හිත මඩේ හිටවපු ඉන්න වගේ තිබුණ හිත දැන් යන්තම් හිටියගේ. නමුත් ඒකට පුරුදු වෙන්න ගිය ගමන් ඒක නිකන් පිලුණු වෙච්ච බතක් කනවා. කිසිම අගයක් ආඩම්බරයක් නැහැ. ඊට පස්සේ ඒ ඇති වෙන ආනාපානිය හරි ගිහිල්ලා ඒකට ඇති වෙන නීරසකමට ආයසලෙන්න ගන්න. ඒකට ඇති වෙන ඒකාකාරීකමට ආයසලෙන්න ගන්න. ඒකට ආපුවම කොංගින පාළු වෙන ගතියට ආයසලෙන්න ගන්නවා. මේක අර හිත පිට ගියාම සැලෙනවට වැඩිය බොහෝම සූක්ෂමයි. ඉතින් ඒක නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ පෙර ඉස්සරහ බලලා ලියන කියන උපදේශ දෙන ඇත්තෝ සඳහන් කරලා තියෙන මේක කවදාකවත් උඹට වෙන කරදරයක් නෙවෙයි මටත් ওই විදිහටම වුණා. මේක කවදාකවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි සීලී පාඩුවක් නෙවෙයි මේක හැටි මේ හරහා මේ පනින්න පුළුවන් හිදස් 18ම දකින්නකම් භාවනා කරපන්. භාවනා කරලා පෑන්නේ මෙතෙන්ද කියලා කියපු දවසේ Tamanට බුදුමාකාර ආශ්චර්යයක් හම්බ වෙනවා. පෑන්නට සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරෙනවා. මෙතෙක් කල් උනේ පැනපු ගමම පශ්චාත්තාවයක් කරන අයියෝ මගේ හිත අතීතයට ගියා අනාගතයට ගියා ආනාපාන කරන ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආශාසයට යනවා කියලා දැන් මේ 18ම දැක්කනම් නැත්තම් මේකෙන් වැඩි ප්‍රදේශයක් දැක්කනම් ඒක බාරගත්තා නම් මේ චිත්ත නියාමයක් මේ මම දකින්නේ මේක ලෝක නියාම ධර්මයක් ඒක මට කනගාටු වෙන්න දෙයක් නැහැ කියලා වැඩි ප්‍රදේශයක් වැඩි ඉවසිල්ලකින් කාටිසු කරපේකනට තියෙන සැලෙනවා තමයි ආශාසිනකොට හිත ආලෝකයට යනවා තමයි ආශාසිනුවට පාළු ගතිය දැනෙනවා තමයි. නමුත් සතිය කැඩෙන්න අත්‍යවශ්‍ය නැහැ. ආනාපානේ භාවනාව හරියට යද්දී ඒක ගැන සතුටු වෙලා ඉදිරියට යන ගතිය සමත සමාධියෙන් ditta ධම්ම සුඛ වශයෙන් හම්බ වෙන ප්‍රතිලාභය. නමුත් මේ ප්‍රතිලාභය ඕන වෙලාව කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ යෝගාවචරයක ස්ථිරයි නිට්ටයයි සුඛයි සුබයි කියලා හිතුවා. ඒක වෙනස් වෙන සුළු බවක් දැනගෙන කැළුණට කමන්නේ කොහි ගියත් කමන්නේ යණ යන දැන්න මගේ සති ධාරාව ගෙනියන්න පුළුවන්. ඒ යෝගාචර තිනාරේ ඉන්ජන ස්පන්දන චලන සිද්ධ වුණත් ආසස් වසාසේ තියෙන හිත සද්දවලට ගියත් නුරුස්නා ගතියට ගියත් නිදිමත ගතියට ගියත් ඒ බවට පොත් බැීමක් කරන්න පුළුවන් සටහන් කරන්න පුළුවන් කියන්න පුළුවන් සුද්ධ වශයෙන්ම මානපාන කරමින් දැදි මට හරියට ඒ හිතේ හිතවිලි රාශි රාශි තියෙන බව දන්නවා. නමුත් හිතවිලි තියෙද්දි අස්සේ ආනාපානෙ තියෙනවා. එහෙම නැත්නම් මම මේ ආනාපානෙ කරද්දි මගේ කයේ වේදනාව ගොඩාක් මට දැනෙන්න පටන් අරගත්තා. නමුත් මම මේකට හිත තලා ගන්න නැතුව සතිය පවත්වාන ගියොත් මේ වේදනාව තියෙද්දි හුස්ම ගන්නවා. හුස්ම පිළිබඳ සතියක් තියාගන්න පුළුවන්. නැත්නම් ඔය යකට තලනවා ඔය සද්ද එනවා. ඉනින තාලේ ස්පන්දති ඡන්ද ඵල චලති ගොඩක් සැලෙනවා. සමහරතර කම්මැලි බුදියකට බල්ලට වගේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේවා තිබුණාට යකඩ දෙලුවට හුස්ම ගන්න එක නතර වෙන්නේ නැහැ නේ. කොහොටත් හුස්ම ගන්නවනේ. කවුරක්වත් මේ සද්ද එනවා කියලා හුස්ම ගැලීල නතර කරනවා ඊට පස්සේ හුස්ම ගන්න සද්ද අහලා ඉන්නම් කියලා එහෙම කරන්න බෑ. අර යන හුස්මට සතිය පිහිටවන්න පුළුවන් බව දැනගත්ත දවසේ එයාට පේනවා මට දැන් සද්දේ හරහා යන්න පුළුවන්. සද්දේ හරහා සතිය ගෙනියන්න පුළුවන්. වේදනා හරහා සතිය ගෙනියන්න පුළුවන්. සීටිවිලි හරහා සතිය ගෙනියන්න පුළුවන්. පුංචි ඉඩක් දැක්කොත්. අර ඉස්සල්ලාම වදට හුස්ම රැලි දෙක තුනක් දැකලා ගත්ත සතුට වගේම සතුටක් පේනවා. සද්ද තිබුණට සතිය අත්‍යවශ්‍යම කැඩෙන්න ඕනේ. සද්දට හිත ගියත් කැඩෙන්න ඕනේ. ගිහිලා අපව ආවත් කැඩෙන්න ඕනේ. පශ්චාත්තාප වුණත් කැඩෙන්න ඕනේ. මට ඒකන ඒකෝදී භාවයක්. ඒකාග්‍ර භාවයක් පාතුන. වේදනා හිතිලි මෙන්න මේ විදිහට යෝගාචරය මේක පන්නරේ තියාගෙන පන්නරේ තියාගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා අභාවිත මනසක් නම් ස්පන්දන ඡන්දන ස්පන්දන කම්පන චංචල වැඩි භාවිත මනස ස්පන්දන තිබුණට ස්පන්දන වෙන්නේ නැහැ ඉන්ජන තිබුණට ඉන්ජන වෙන්නේ නැහැ කම්පන තිබුණට කම්පා වෙන්නේ ඒක හරියට කියනවනම් හොඳට සස්පෙන්ෂන් තියෙන වාහනයක වලවල් තියෙන තැනකට ගියාට මගීන්ට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද ඒකේ හොඳ ස්ට්‍රින්ග් සිස්ටම් එකක් තියෙනවා. නැත්නම් හයිඩ්‍රොලික් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වලගොරදී නමුත් ඇතුලේ ඉන්න මගීන්ට දැනෙන්නේ නැති තරමට ඒක හදලා තියෙනවා. ඒ මොකද දන්නවා මේ පාරේ වලගොඩැලි තියෙනවා. ඒක හැම වලගොඩැල්ලකම වැදින්න ගියොත් මගියට වෙහෙසයි. කල්ලාතුම ඒ සස්පෙන්ෂන් කියලා කියන්නේ ඒක හදාගෙන තියෙනවා. ඒගොල්ලෝ අපේ ජීවිතයේ මේ සස්පෙන්ෂන් සිස්ටම් එක නැත්නම් නොසැලෙන ගතිය, තාදී ගුණය හදාගත්තේ නැත්නම් හැම එන දෙයකටම සැලිසැලි පුදුමාකාර වෙහෙසත්වයකටපත් වෙනවා. අන්න ඒව නොවීමට නම් සැලෙන්න පුළුවන් තුඩු, සැලෙන්න පුළුවන් හිදැස්, සැලෙන්න පුළුවන් paludu ටික සේරම වර්ගීකරණය කරන්න වර්ගීකරපු දවසට තේරෙයි මේ වර්ගීකරණය කළ ඉගෙන ගන්නේ මගේ මනස නෙවෙයි මානව මනස. මිනිස්යාගේ මනස. මේ ඉගෙන ගන්න දේ මේ මනසට එච්චරම තමයි. මේ මනසට එච්චරම තමයි කියලා ඉස්සරහා පස්සේ ඉන්න ඕනම කෙනෙක් ඒ සැලෙන්නේ ස්පන්දරේ වෙන්නේ චංචල වෙන්නේ භාවිත මනසක් නැති නිසා. අචල භාවයේට ස්ථාවර භාවයකට ආනෙන්ජ තත්ත්වයටපත් වීම තමයි සතිපට්ඨාන කියන වචනේ පාවිච්චි කරන්නේ. සතිය පට්ඨල වෙනවා කියන එක පට්ඨානයි කියලා කියන්නේ. සතිය පට්ඨල වෙන්නේ බාධා නැති දෙන කියන එක නෙවෙයි. බාධාවල් හරහා යන්න පුළුවන් කම. ආන එතන ගිය දවසේ යෝගාවචරට ඇති වෙන හිතේ අලල් බවට කියනවා විපුල කියන නම. විපුලේන මහග්ගතේන චේතස. යාට තේරෙනවා මේ ඉදිරියට එන බාධාවල් බාධා වෙන්නේ අභාවිත මනසට. අභාවිත මනස ඉන්ජන කම්පන චංචල සහිතයි. භාවිත මනස ආනෙන්ජයි. අකම්පිතයි. චපල නැහැ. ඒ නිසා සර්වඥාන්සේ නිවන් දක්ව ප්‍රකාශ කෙරුවේ අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත ආයේ කෝපයටපත් වෙන්නේ. කෝප වෙන්නේ. කාටවත් මාව කෝප කරන්න බෑ. කෝප වෙන මනස කියලා කියන්නේ අභාවිත මනස. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් ඒ මහත්ගත විපුල මනසකට යන්න පුළුවන්. වැටි වැටි හරි කොයිලාක යන්න පුළුවන්. ඒකයි මේකේ කරන්න ඕනේ කියලා. ඒ විපුලේන මහත්ගතේන චේතස ඒ වගේම ලෝකයේ පිළිබඳව හැඟීමෙන් තොර වෙලා එමකට කියන්න පුළුවන් මේකට මම පාවිච්චි කරන වචනමයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවි. මේ විදිහට නොසලින මනසට එනකොට එයා එහෙන් රූප බලනවත් නෙවෙයි, කනින් ශබ්ද අහනවත් නෙවෙයි, නාසයෙන් දිව ගඳ බලනවත් නෙවෙයි, දිවෙන් රස බලනවත් නෙවෙයි, සමහර විටක ඉස්සරහින් තියාගත්ත ආනාපානේ පවා නොදෙනී ගිහිල්ලා. Taman කය ගැන පිළිබඳව හිතාන හිටපු කයත් බොඳ වෙලා ගිහිල්ලා. අන්න එතෙන්දි තමයි මේ ඒකෝදී භාවය සිද්ධ වෙන්නේ. යම් විදියකට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් සංඥා එනවනම් එවැනි සංඥාට කවදාකවත් විපුල කියනනම් පාවිච්චි කරන්නේත් නැහැ මහත්ගත කියනනම් පාවිච්චි කරන්නේත් නැහැ ඒ තියෙන තා කෙලස් තියෙන තාක් නීවරණ ඉව මොනවාක්වත් නැතුව මේ හිත ඒකෝදී වෙනකොට එහෙම නැත්නම් විපුල භාවයට යනකොට මහත්ගත භාවයට යනකොට යේ පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදපි සාරම්භෝපි තීවන භවිෂ්‍යති හිතේ තිබිච්ච මේ දේවල් වලට තියෙන ආශාවල් මට අර කහ පාට වේවා නිල් පාට නොවේවා රවුම් ගති වේවා හතරස් ගති නොවේවා ආදි වශයෙන් රූප පිළිබඳව යම් රුචි අරුචිකං ප්‍රිය අප්‍රිය ගති වුණා ඒ රූප සියල්ල නැතිවීම හරහා ඒ අවිද්‍යා දෝමනස දෙකම නැති වෙනවා ශබ්ද පිළිබඳවත් මේ ස්ත්‍රී ශබ්ද හොඳයි පුරුෂ ශබ්ද හොඳ නැහැ ආදි වශයෙන් අපි ළඟ යම් තේරුමක් බේරුමක් හොඳක් නරකක් මනින කියන ගතියක් තිබුණා සද්දයන්ගෙන් සමුගන්නකොටම ඒ ඒ මතින් ඇති වෙන්න පුළුවන් අවිද්‍යාව ව්‍යාපාදේ නේ. ගන්ධ රස පහස වෙන් කරලා ගත්ත ආනාපානියත් එන්නේ එන්නේ සිහුම් වෙන්න වෙන්න වෙන්න මේ චංචල කම්පන ස්පන්දන ගතිය අඩු වෙන්න අඩු වෙන්න පාපක අකුසල ධර්ම නම් වශයෙන් කියනවා අවිද්‍යාව ව්‍යාපාද සාරම්භ ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. දුර වෙන්න දුර වෙන්න පටන් ගන්න කවදාකවත් එක රැකින් මේක වෙන්නේ නැහැ. එක පහරකින් වෙන්නේ නිකන් හරියට රත්තරණක මල ආරින්න වගේ ගින්නේ දාන වතුර දාන ගින්නේ දාන වතුර දාන මැදල මැදල මැදල ගත්තාම යට තියෙන රත්තරණ ඒ තෙල් කුණු කැපෙනකොට මතුවේ නැසී තමයි තේරෙන පටන් ගන්නවා මේ විපුල වූ මහත්ගත හිත ඕනම වෙලාවක තියෙන එක අර පිටින් ගෑවිච්ච නීවරණ කියන කුණු ලාටුව නිසා මච්චල් නිසා එහෙම නැත්නම් තෙල් කුණු නිසා අවලස්සන වෙලා තිබුණාට ටික ටික යන්න යන්න යන්න යන්න මේ පාපක අකුසල ධර්ම නැති බව. Tamanට තේරෙනකොට ඒ යෝගාවචරයට මේ හිතේ ඒ බාහිර ලෝකයක් එක්ක ඇලි ගලි වාසය කරන ඉඳුරන්හා ගත කරන කෙලෙසිච්ච මානසිකත්වයක් තියෙනවා වගේම එහෙම සමතුලිතතාවයක් තියෙනවා වගේම එහෙම සමබර භාවයක් තියෙනවා වගේම ඒ ඉන්ද්‍රයන්ගෙන් සහ ඒ නිමිති වලින් වෙන් වෙලා ඒකෝදී භාවයේ තුල ඒකාග්‍ර භාවයේ තුලත් වෙනමම සමතුලිතතාවයක් වෙනමම සමබර භාවයක් තියෙන බව වැටහෙනකොට ඒ යෝගාචරර කාමයාගේ තියෙන ධරත ගතිය, කම්පන චංචල ගතියෙන් සමුගෙන ඊට වැඩිය තුනි සියුම් තරලයක සම්බර භාවය පුරුදු කරනවා. ඒ සමබර භාවය උදාහරණයක් වශයෙන් කියනවා නම් වාහනයක් අහසෙහි වාතයේ සමබර කරන්න පුළුවන් බවක් ඔය ඕවර් රයිඩ් විල්බට් රයිඩ් දෙන්න පරිශීලනය කරන්න ඉස්සලා කවුරක්වත් හිතුවේ නෑ යකඩ අහසේ පාව කරන්න පුළුවන් කියලා. දැන් අවුරුදු 200කට වැඩි වැඩි. ඒ මනසෙන් නිකමට හිතුණා මේක හදලා බැලුවොත් මේ දරුංගල් ගන්න වගේ ලොකුවට හදලා මිනිහෙකුට යන්න පුළුවන් තරම එකක් හදන්න මුළු බූදලෙම වියදම් කරලා තියෙනවා. මිනිස්සු ඔක්කොම hina වෙලා තිනවා මේ මේ අක්කු මොන පිස්සුවක්ද කෙලින්ද හදන්නේ කියලා. ඒක හරියට කියනවනේ දැන් කාලේ කවුරු හරි භාවනා කරලා මේ නීවරණ කපන්න පුළුවන් කියලා ගියාම අපේ නෑද අපිට hina වෙන්නේ. ආඹ උඩින් යන්න හදන්න හදන්නේ මොකද්ද කව පුළුවන් වැඩක්ද කියලා. ඒ වගේ තමයි මේෂන් විහිළු කරලා තියෙනවා. දැන් අද වෙලා තියෙන දේ බලන්න කිලෝ ලක්ෂ දෙකක් තියෙන ආස්‍යන්තරාවක් පොළොව දිගේ දුවන වෙලාවේ. රන් මේකේ පොළොව දිගේ දුවන දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් ගාලා අර පොළොවේ ගැහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි කියලා එක වේගයක් එනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පැයකට හැදම 600ක විතර වේගයක් ආවට පස්සේ තප්ටි හැඩේ වෙන කරපුවා මේක තරලයක සමබර භාවය ගන්නවා. ඒ සමබර භාවය ගන්නකොට පැහැදිලිවම ඒ ගුවන් යානේ නියමුවටත් ඉන්න කාටත් තියෙනවා දඩ දඩේ නැති වෙනවා. දන දන නැතිලෝ වාතයක ඒ සමතුලිතතාවය ගන්න වෙලාවේදී ඇඟ කිලි පොළනවා. ඒ ගුවන් නියමුවා කියන ඔක්කොම තම තමන්ගේ ආසන වලට ප්‍රතිතද කරගන්න මම ඔන්න උස්සන්නයි හදන්නේ කියලා. කොච්චර දක්ෂ මගියෙකුට උනත් එදිටි ඇඟ කිලි පොළනවා. ඒ වගේ තමයි යෝගාවචරය යම් වෙලාවක මේ කියන විපුල මහත්ගත මනසට නීවරණ නැති මනසට ප්‍රධාන ප්‍රථම වශයෙන් මේ කම්පන චංචල ස්පන්දන නැති මනසට යනකොට ඒ යෝගාවචරය ආනාපානයේ සමුගන්න. ආනාපානය තමයි පොළොව වගේ පාවිච්චි කරන්නේ. ආනාපානයේ සමු අරගෙන වාතයට ගොඩ නැගින වෙලාවේදී ඝණයක තිබුණු සමතුලිතතාවය ඝණයක තිබිච්ච සමබරභාවයේ තරලයකට ගන්න පුළුවන් බව ඒ චිත්තක්ෂණේ තේරෙනවා ඒ වෙලාවේදී නියමුව අතර විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම නිසා නියමුවා කියන දේ ඔක්කොම ලහුම්කම් දෙන්න ඕනේ. අවිදින්ට නැගිට කරන්න බෑ. ඊට පස්සේ ඒක දිගේ ගිහිල්ලා සාමාන්‍ය මීටර් 100ක් විතර උඩට උස්සනකම් ඒ නියමුවා කියන ඔක්කොම අහලා ඊට පස්සේ තමයි නියමුවා කියන්නේ දැන් ඕනම් පටි ගලවන්න පුළුවන් දැන් ඕනම් වැසි ලියන්න පුළුවන් කියලා ඒ වගේ යෝගාවචරය යම් දවසක මේ විපුල මහත්ගත චේතස මනස මේ පාපක අකුසල ධර්මයෙන් තොර වෙච්ච මනස මේ සාරම්භ නැති සාරද්ද නැති අවිද්‍යාව ව්‍යාපාද නැති මනසට පුරුදු වුණාට පස්සේ වාති වාති මේක අරගෙන පුරුදු වුණාට පස්සේ ඒ යෝගාවචර තීරණ අර පොළවේ යනවටත් වඩා බොහෝමත්ම සුමුදු බොහෝමත්ම තල්ලුවක් මේ අහස යනකොට තියෙනවා ඊට පස්සේ ඒ ගමන තේරෙන්න පටන් ගන්නවා අර කලබල නැහැ මොන ඇඟ කිලි පොළන ගැටි මොනක්වත් නැහැ. මේකේ ඉන්න පටන් ගත්තාම ඒකේ ඉඳලත් ඕනේ නම් ආයසරය රූප බලන්න පුළුවන්. ආයසරය සද්ද හෙන්න පුළුවන්. ආයසරය ගඳ දකින්න පුළුවන්. ආයසරය රස බලන්න පුළුවන්. ආයසරය හිතවිලි එන්න පුළුවන්. අහිතට වාතයේ ගමන් කරන ආත්‍යන්තරාව අවපීඩන වායු තත්ත්වයට අහුවෙච්චාම දඩස් ගාලා ගස්සනවා. එහාට මෙහාට බක්දනවා. පැද්දිච්චාම ආයෙක ගවන්නේ වගේන ප්‍රතිතත කරගන්න යන්න එපා. අපි කලබලකාරී වාතාවරණයක ඉඳ තියෙන කියලා එතකොට අර ඉහළ ආකාශයේ පවා පොළවේ තරම් ගැසීම නැති වුණාට ආයෙසරයක් ඉන්ජන චන්දන ස්පන්දන කම්පණය එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය හොඳටම දන්නවා දැන් සමතුලිතතාවයේ තරලයක අරගෙනයි තියෙන්නේ. ඒකෙදී අර උස්සන වෙලාවේ තේරුණාට පොළවෙන් සමු ගත්තට උඩදිත් ආයෙ වශයෙන් ආයෙ යම් කිසි ප්‍රමාණයක ස්පන්දන කම්පන චංචල එනවා. ඒකයි මේකයි අර ඉස්සර තිබුණ කම්පන චංචලයි දැන් දෙකයි අතර විශාල වෙනසක් අන්නේ දෙක වෙනස ඒ යෝගාචරය තේරුම් ගත්තොත් තේනවා මේ මනුස්ස මනසේ විචිකම කෙලෙස් එක ගත කරන මේ චර කාමක ඕලාරික ලෞකික කම්පන චංචල වගේකුත් තියෙනවා ඊට පස්සේ පරිඋත්ථාන කෙලෙස් විචිකම කෙලෙස් අයින් කළා පරිඋත්ථාන කෙලෙස් වලට පුහුණු කරන වෙලාවක් එනවා පරිඋත්ථාන කෙලෙස් අයින් කළා මේ වගේ ලබන විපුල මාර්ගගත මනසක ඉඳගෙන පුහුණු කරනකොට ඒ අර නැතිවෙච්ච කම්පන ස්පන්දන චංචල ආයෙසරයක් එන්න පටන් අර ගන්නවා ටික ටික ටික ටික ඒක Tamanට අත්‍යතත ගන්න වශී කර ගන්න එහෙම නැත්නම් ඒක සිද්ධි කර ගන්න යෝගාවචරයා අර පළවෙනි වතාවට ආපු කම්පන චංචල වලට වැඩ කරනා වගේම මේවට ප්‍රතික්‍රියා නොකර මේවා දිහා නොසලෙන මනසකින් බලා ඉනකොට තේරෙනවා අර පොළවේ ගියා වගේ මේකේ සමතුලිත භාවයක් මේකේ සමබර භාවයක් තියෙනවා ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා තස්ස ඒවම් පටිපන්නස්ස තබ්බවුල විහෙරණෝ ආයතනේ චිත්තම් පසීදති කිය. ඒ විදිහට මේ වෙන තලයක සමතුලිත භාවයේ ඇති කරගත් එක ඒවම් පටිපන්නස්ස කියලා කියන්නේ ඒ සමතුලිත මේ වායු වාත්වයේ තරලයේ වායු තරලයක සමතුලිත භාවය ගත්තා වගේ නීවරණ නැති තැනක මේක පවත්වන්න පුළුවන් විනාඩියක් දෙකක් වගේ පවත්වන්න පුළුවන් වෙනකොට තබ්බවුල වීරුණා. ඒ தত্ত্বයේම බහුලීගත කරමින් ඉන්න කෙනාට තේරෙන පටන් ගන්නවා මනුස්ස මනසේ ඉඳුරන් හා ප්‍රතිබද්ධ නැති ආමිෂය හා සම්බන්ධ නැති निराමිෂ තත්ත්වයක් තියෙනවා. විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තත්ත්වයක් තියෙනවා. විඥානයේ මෙතෙක් කල ප්‍රතිෂ්ඨාව ලැබපු මේ කාමයට සම්බන්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේ වලින් සමුගත්ත ඒක හොඳටම තේරෙන්නේ Taman ගත්ත අරමුණේ සමුගත්ත ඒකට කියන්න පුළුවන් අනිමිත්ත කියලා එහෙම නැත්නම් අනාරම්මන කියලා අනාරම්මන தත්වක මේ හිත පවතින්න පුළුවන් එවැනි ආයතනයක් එම සමතුලිතතාවයක් එම සමබර භාවයක් තිබුණ බව දැනගත්තට ඒකට හිත පහදින්න ඒක මධ්‍යම ප්‍රතිබව දැනගන්න හැමෝටම බෑ හුඟ දෙනෙකුට එතන ගියාට පස්සේ ඒ தത്വයේ තියෙන නూరుණු පුරුදු ගතිය නිසා ගොඩක් වෙලාට ආය පොළොවට බහින්න හිතෙනවා. බය හිතෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා. මේ කියන තරලයක ගත්ත සමතුලිතතාවය පොළවේ ගත්ත සමතුලිතතාවගේ නිත්‍ය සංඥාව ඇති කරන්න බෑ. ඒ නිසා හුඟව දෙනෙක් ඒ භාවනාවේදී දැන් අතර මේ කතාව යන්නේ සුද්ධ සමත කතාවක් කරා. නමුත් විපස්සනා භාවනා කරන එක නගේ පැත්තේ බැලුවොත් ගුරුසු ආනාපානේ සියුම් වෙලා ඒක හොඳටම ගෙවෙන තැන දක්වා අතිසූක්ෂම තැනට දක්වා ගිහිල්ලා එතනදී ඇති වෙන ඇඟි කිලි පොළන ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය, බය වෙන ගතිය ඔක්කොම දැනගෙන ඒක හරහා යන්න පටන් අරගත්තොත් ඒක පද්දල පටල වෙන්න පටන් ගත්තොත්, පදම් කරගත්තොත් ඒ කෙනා ඒක දිගියම යනකොට තීරණ පටන් අර ගන්නවා මේකද නিত্য ස්වභාවික ස්ථාන නැත්නම් මගේ හැබෑ නිවහන නැත්නම් කාම ලෝකෙද කියලා. 99%ක්ම තීන්දුව කරනවා කාම ලෝකේ තමයි මගේ නිවහන මේක ආගන්තුක දෙයක් මේක නුහුරු දෙයක් මේකට අකැප්ප දෙයක් කියලා හිතන ගතියක් එනවා. ඒ කියන්නේ දීප තෑග්ග බාර ගන්න ලෑස්ති නැහැ. ඇතිවිච්ච තත්ත්වේ අගය කරන්නේ එතකොට බුදුදහම කියන අභාවිත මනසක් ඇති කෙනා එවැනි ඒ කම්පන චංචල අතු තත්ත්වයට පහදින් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් එයාට ඒක උරුමේ නැහැ. ඉතින් එහෙම කෙනෙකුට මේ ඇති කරගත් අමාරුවෙන් ඇති කරගත් තත්ත්වයේ මධ්‍යම ප්‍රතිපදාව කිට්ටු දෙයක් මේකට පහදින්න වටිනවා. මොකද මේකේ චංචල කම්පන ගතිය අඩුයි කියලා දැනගන්න නම් ඒ කෙනා තේරුම් අරගන්න වෙනවා මූල ධර්මානුකූලව අර කාම ලෝකයේ සැපයක් තියෙනවා. රූප බලලා සද්දාලා ගන්ධ රස පහස බලලා අපි හොඳටම දන්න සැපේ. නමුත් ඒක පුදුමාකාර කෙලෙස් උපදවන දෙයක්. පුදුමාකාර සංසාර බන්ධනයක් ඇති කරන දෙයක්. ඒකෙන් කර්ම වට, කෙලෙස් වට, විපාක වට කියලා බරපතල දඩ කරදර කංකටළු ඇති කරනවා ඒ වෙනුවට දැන් මේ තියෙන එකේ කෙලස් ප්‍රමාණය තියෙනවා තියෙන වීතික්කම කෙලස් විතරයි පරිඋත් ทาน කෙලස් වලින් මන් නිදහස් වුණා මේ වීතික්කම කෙලස් වලින් තොර තත්වයක් බුද්ධියට සින්න කරගන්න නම් ඒක සමාදන් වෙන්න නම් ඒකට පහදින්න ඕන පසීදති කියන වචනේ සමාදන් වෙනවා පසීදනේ වුණොත් පැහැදුනොත් පමණක් ඒ ආයතනේ සමාජිකත්වය ලැබෙනවා ඉතින් එතෙන්ද යන්න ඉස්සර වෙලා මේ මට්ටමට යනකොට මොඩක හරි කමන්නේ මේ මිනිස්යාගේ මානසික අසහනයක් තිබුණා නම් ඒ තිබුණ පිස්සුව ඩබල් වෙනවා මෙතෙන්. ඒක විශාල වශයෙන් මේ මානසික අසහනය කොච්චර දාන්න පටන් ගන්නවා. සීලක අඩුපාඩුවක් තිබුණා නම් මේ මිනිස්සු එක තැන කරකවෙන්න පටන් අර ගන්නවා. අච්චර වටිනා වටිනා සීලකින්තරව රකින්න බැරි මේ తত্ত্বය සීලයක් රහිතව කරන්න බෑ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරේ විශ්වාසය නැති කෙනාට මේ ලැබිච්ච මේ විවේකයේ කවදාකවත් දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ කෙනා ඒ தത്വයට අනුග්‍රහ කරන්න නම් හොඳ සද්ධාවක ඉන්න ඕනේ. හොඳ සීලයක් තියෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න කායකුත් තියෙන්න ආන්න එහෙම කරලා මේක නැවත නැවත නැවත නැවත වඩලා මේ ඇති කරගත් ආයතනෙ මේ ඇති කරගත් ඒකාග්‍රතාව ඒකෝදි භාවයේ සමතුලිත භාවයේ එහෙම නැත්නම් ඒ කියන සමබර භාවය තමගේ ඇත්ත gider ඇත්ත නිවහන බවත් කාම ලෝකයේ කියලා කියන්නේ කැඹිරිල්ලක් බවත් කාම ලෝකයේ කියලා කියන්නේ වද බන්ධනයක් බවත් කාම ලෝකයේ කියලා කියන්නේ පාශයක් බවත් තීරණකම් මේ අලුත් ආයතනේ පුරුදු කරන්න මේ අලුත් ආයතනේ තමයි ගොඩබිමක් කරගන්න ඕනේ බහමෝදක්ම දින පුංචි දූපතක් වගේ ඉතින් ඒක නිසා මේ தත්ත්වය ඇති කරගන්න එක දුෂ්කරයි. සාපේක්ෂව දුෂ්කරයි. මේ අත්‍ය ඇති කරගත්ත එක රකින්නවා කියන එක ඊට වැඩිය දුෂ්කරයි. ඒක නිසා ඇති කරගන්න යම් සප්පාය කර්ම තෝගයක් අවශ්‍යද? ඒ සප්පාය කර්ම වල ඊට වඩා සියුම් තත්වයක් වුණා නම් මේක පවත්තා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මේ පොළොවේ අර තියෙන බොර තෙල් අරගෙන සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා අපි ගෙන් පෙට්‍රල් ටිකක් හදාගත්තට පස්සේ ඒකේ විවෘත තැටියක තිබ්බොත් සුළු වේලාවකින් හුණකට ගහගෙන ඒක හොඳට සීල් කරන්න ඒක හොඳට මූලියක දාලා වැහුවොත් විතරක් ද්‍රව වශයෙන් තියෙයි. නැත්තම් පෙට්‍රල්ම තමයි හැබැයි වායු බවට රත් වුණාට පස්සේ තමන්ට වාසියක් ගන්න බෑ. ඒ වගේ මේක උපයාගත්තට පස්සේ ඒක ආරස්සා කරන ක්‍රමේ උද්ධාන සම්පදා වගේ ආරක්ක සම්පදාව පැහැදිලි ප්‍රශ්නයක් නගලා තිනවා ගිහියෙකුට කලහක්ක්. ගී ජීවිත ගත කරන নানা ආකාර වගකීම් සහිත කෙනාට මේ කියන ධ්‍යාන තත්වයක් ඇති කළ දුන්නට ඒක නිකන් පෙට්‍රල් ටිකක් හොයාගෙන පීරිසක් උඩ දැම්මා වගේ ඔක හුලකට ගහගෙන යනවා. ඒ නිසා නැවත උපයවුවත් නැවත ගහගෙන යනවා. ඒක නිසා මේ ධ්‍යාන තත්වයේ රකින්න නම් ඔය බුද්ධ ඥානwidetilde ඉස්සල්ලා පොදුවේ මුළු ශ්‍රී ලාංකික ජනතාවම විස්තර කරා අනිවාර්යයෙන්ම වරණ්‍යගත වෙන්න ඕන. අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕන. අනිවාර්යයෙන්ම ගීකී අතාරින්න ඕනේ මේ தත්ත්වයට විතරයි මේක කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේක කරන්න බැරි වැඩ හරියන්නේ නැති වැඩ කරන්න එපයි කියලා එක එක්කත් භවනා කරෙත් නැහැ. මොකද හේතුව මේක උපයන්න පුළුවන් වෙයි උපයපුදේ රකින්න බෑ කියලා. ඒක නිසා අභාග්‍ය සම්පන්න යුගයකට භාවනා වැටුණා අපිට ඕනනම් කියකි තේරවාදී වැටුණා සිංහල බුද්ධ ආගම වැටුණා. එක එක්කත්ම උත්සාහ කරේ නැහැ. මෙතන ඉන්නවා මේ પરම්පරාවේ කට්ටිය ඉන්නවා නාකි කියන කට්ටිය ඒගොල්ලෝ කට්ටිය තමයි. ඒගොල්ලෝ දන්නවා මේ 56ට ඉස්සෙල්ලා භාවනාවක් තිබුණේ නැහැ. ඒ හේතුවක් සහිත මොකද මේක උපයන්න පුළුවන් රකින්න බෑ. ඉතින් ඊට පස්සේ සමහර යුග පුරුෂයන්ට අවශ්‍යතාවයක් මතු වුණා මේක විපස්සනාවෙත් උපයන්න පුළුවන් විපස්සනාවෙන් උපෙන්දේ රකින්න පුළුවන්. ඊට පස්සේ විශාල මතවාදී සටනකට පස්සේ ඒ ඇත්ත මෙන්න දුන මේ සමතයෙන් කරන මේ නීවරණ පහ කිරීම අර්පණ සමාධිය කෘත්‍ය වශයෙන් ආනාපානයේ හිත තැම්පත් කිරීමෙන් පිම්බීම හැකිලිමේ හිත තැම්පත් කිරීමෙන් ගන්න පුළුවන්. එතකොට ඒක ධ්‍යාන කියන නම නැති වුණාට කෘත්‍ය වශයෙන් මේක සමානයි. නීවරණ දුරු කරන්න පුළුවන්. ඒක එතන එතන උපයන්න ඕන එකක්. ඒ නිසා ඔය සංදි ස්ථානයේදී මේ විපස්සනා සමාධිය විපස්සනා ක්ෂණික සමාධිය එහෙම නැත්නම් විපස්සනා ඒකාග්‍රතාවේ විශේෂම කපි පේන්න පටන් අරගත්තා මේ ප්‍රධානම මේ සිද්ධිය සිද්ධ වුණේ බුරුම රටේ ලංකාවේ එනකොට සම්පූර්ණයෙන්ම දුර වෙලා තායිවානයමත් තායිලන්තයත් තිබුණද කියන්න බෑ. බුරුමේ තමයි ඉස්ලාම මේ අදහස ඉදිරිපත් උනේ මේ යුගයේ හැටියට බුද්ධ ආගම බේරගන්න නම් සමතය කරලා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා කරන කට්ටියට වෙන්න ඔක්කොටම කරන්න බෑ අපිට විපස්සනා වශයෙන් මේක කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ල මේ தત્ත්වයේ උපදලා ඒ පහදින ගතිය නීවරණ තොරගතිය දැනගෙන ඒ පහදින ගතිය පිළිබඳ කුශාග්‍ර බුද්ධිමත් වෙන්න උපයන්න පුළුවන් මේක. උපය ගත්තට පස්සේ මේකයි උපයගත්තේ. මේක රකින්න නම් මම මේක බඩතුලේ සංගවාගෙන රකින්න නාගමාණික්යක් වගේ. මේක මම රැක ගන්න ඕනේ කියලා. ඒත් ඊට පස්සේ මේ ආයතනේ අඳුරගත්තට පස්සේ මේ සමතුලිතතාවය අඳුරගත්තට පස්සේ මේ සම්බර භාවය අඳුරගත්තට පස්සේ ඒගොල්ලෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය අනුව Taman දවසේ කතා කරන වචන ගැන සැලකිලිමත් වෙලා අනවශ්‍ය වචන කතා නොකිරීමෙන් මේකට අනුග්‍රහ කළා. අනවශ්‍ය පාහර වැඩ නොකිරීමෙන් කම්පන චංචල ඇති කරන ඒ මේ ඡණ්ඩපරස වැඩ නොකිරීමෙන් ජීවිතය සකස් කරගෙන ඇති කරගත්ත தત્ත්වේ නැවත නැවත ඇති වෙන පටන් ගන්නවා. ආජීවගෙන නැවත සලකා බැලුවා මේ යන රැල්ලත් එක්ක ගිහිල්ලා අපිට මේක රකින්න බෑ නේද අපි සරල ජීවිතයක්, නිර්හංකාර ජීවිතයක් ගත කරගෙන ඊට පස්සේ මේ විපස්සනා වශයෙන් මේ කියන අලුත් විපුල භාවයේ මහත්ගත භාවයේ මේ ඒකෝදි භාවයේ මේ කියන ආයතනය රැකීමට පටන් ගන්නකොට ලංකාවෙන් තමයි වැඩියෙන්ම මේකට විරුද්ධව පහර දුන්නේ ලංකාවෙන් තමයි මේක කරන්න බැරි දෙයක් කියලා තර්ක කරනවා. ඊයතින් බලනකොට ලංකාව පුදුමාකාර ඔලමල වෙලා තියෙනවා. මේ විපස්සනා සමාධියක් විපස්සනා කියන එක සමාධියක් ගන්න පුළුවන්. ධ්‍යානයක් වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න. නමුත් ධ්‍යාන ක්‍රමයෙන් ක්‍රමය උප්පුටාගෙන උකහාගෙන අපිට මේක ප්‍රායෝගික වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් ප්‍රයෝජනේ සලකලා මෙතෙන් යන්න පුළුවන් කියන එක අද වෙනකමුත් පිළිගන්නේ නැති අද වෙනකමුත් ඒකට විරුද්ධව කතා කරන පිරිසක් තියෙනවා. වාසනාවට වගේ උනේ මොකද්ද? මහසි ඡයඩෝ ස්වාමීන් වහන්සේ මේකේදී ප්‍රධාන චර්චයක් රඟපෑවා ඉදිරිපත් කිරීමේදී. ඒ ස්වාමීන් වහන්සේ මේ මතවලට උත්තර දුන්නා. මේ මත කට්ටිය ලිව්වේ ජාත්‍යන්තර බෞද්ධ සමිතිය වලට බෞද්ධ සම්බාත් ජාත්‍යන්තර බෞද්ධ සංගරාවලට ඉංග්‍රීසි භාෂාවෙන් ඉතාම කුශාග්‍ර බුද්ධිමත්ත පහර ගැහුවා මේක කරන්න බෑ කියලා. පහර ගැවේ මොකක් නිසාද කියලා කිව්වොත් මේ ආනන්ද සප්පයි සූත්‍රයේ තියෙන වටිනාකම මේකයි. මේ වැරදි භාවනා ක්‍රම නිසා භාවනා කරන්න ගියාම කට්ටිය ගැහෙන්න පටන් ගන්න තියෙනවා. සෙලවෙන්න පටන් ගන්න තියෙනවා. මේක තනි බොරුවක්. මේ වායෝ ධාතුව කට්ටිය පෙන ගතියක්. මේ පිට අවසන ගතියක්. මේක බුද්ධ කාලේ තිබුණේ නැහැ. ඔහොම කොහොමද සැලෙන්නේ? එහෙම කොහොමද වෙන්නේ කියලා. අනේ අම්මේ මේ බයිලා කතා කරන කට්ටිය නිකමට හරි පටිසම්භිදා මාර්ගයේ දැකලා බුදු අර සාරිපුත්‍ර සාන්ති කීප එක දැක්කනම් ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්න්නේ අතීතයට හිත ගිය සැලේ ස්පන්දනය වෙයි කම්පණය වෙයි කියලා 18 පොලක මේ සැලෙන හැටි පෙන්ලා තියෙන එක දැක්කනම් අර විදියට මේකට වෛර කරන එකක් නෑ. ඒක කරපු මේ ක්‍රමේ තියෙන වටිනාකම දැකපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මුලපටන්ම ඊ타මත්ම ක්‍රමික ක්‍රමයක් විස්තර කර දෙන මේ භාවනා ක්‍රමය කවදාකවත් කරලා බලන්නේ නැතුව මේක විවේචනය කරන මේ මිනිසුගේ මොළ ධාතු සූද්ධ කරන මොන වෙදකම හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා පොත කියලා තියෙනවා. ඒ මොකද උන්වහන්සේලාට සිද්ධ වුණා මේක වෙනුවෙන් පතාක යෝධ වගේ පෙනී ඉඳලා අපි වෙනුවෙන් මේක රකින්න. භාවනා කරනකොට මම සැලෙනවා. ඒ සැලෙන්නේ මොකද? අරමුණෙන් පිට පැනපුවා. පිටපයින් එක උඹ විතර නෙවෙයි සාරිපුත්ත හමුරුත් කියලා තියෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ පාරේ යනකොට අහසෙන්තර උස්සන් දිසලා කම්පන චංචල එනවා. ඒ චංචලේ හරහා තමයි තරලයක සම්බර භාවයෙන් ඊට පස්සෙත් එනවා. ඒකට වෙන ක්‍රමවකයක් තියෙනවා. අපි හෙට ඒක ගැන කතා කරමු. එනිසා කවුරු හරි මේ මට්ටමට හොඳට ආනපනෝ පිම්බි මැකිලිමෝ විශේෂයෙන්ම අද මම කතා කරේ පරියන්කේ ගැන පරියන්ක ඉන්නකොට මේ සමතුලිත භාවය ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ මේ විපලෝ මහත්ගත වූ මේ චේත තත්වයට මේ ආයතනපත් උනලා පස්සේ ඒක නැවත නැවතපත් කිරීමට මම මොන විදියට වචන පිළිබඳ හැසිරෙන්න ඕනද මොන විදියට මම කාය කර්ම පිළිබඳව විවේක වෙන්න ඕනද මොම විදියට මම මගේ ආජීවය සකස් කරගන්න ඕනද කියලා මේ ආයතනයේ ප්‍රසීදිති කියන ප්‍රසාදයටපත් වෙච්ච එකනා කියන කරන හැම දෙයක්ම මේකට අනුයාත වෙන තාලෙට අනුග්‍රහ වෙන තාලෙට උදව් ආධාර වෙන තාලෙට සප්පාය වෙන තාලට හැරෙනවා මේ කලාව කිසිම විශ්වවිද්‍යාලයක අද උගන්වන්නේ නැහැ කිසිම ඉස්කෝලේක උගන්වන්නෙත් නැහැ කිසිම ශිල්පෙක උගන්වන්නෙත් නැහැ මේක ඉගෙන ගන්න එකම තැනයි තියෙන්නේ කල්යාණ මිත්‍රන් ආශ්‍රයෙන් පමණයි. මේ ආයතනයක් තියෙනවා මේ ආයතනෙ මම ගිහිල්ලක් තියෙනවා මට යන්නත් පුළුවන් මම නැවත නැවත යන්න නම් මං කොවිදි ආකාරයෙන් වචනෙට හැසිරෙන්න ඕනද කොයිවෙනි ආකාරයෙන් ක්‍රියාවට හැසිරෙන්න ඕනද කොයිවෙනි ආකාරයෙන්ම ජීවන රටාව සකස් කරගන්න ඕනද කියලා බාහිර ඥානවල කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍රයන් ඇසුරේ දකින්නකොට පේනවා කල්යාණ නොවන මිත්‍යයන් සහ කල්යාණ මිත්‍යයන් අතර වෙනස කල්යාණ මිත්‍ය හැම වෙලාවෙම මේ අලුතෙන් අඳුරගත්ත ප්‍රසීදාට ප්‍රසාදයට පත්‍විච්ච මේ ආයතනය අකුල් හෙලන අවුල් කරන කෙලෙසන කිසි දෙයකට පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි ලොකුම පින විදිය සලකන්නේ. යා කවදාත් පිංකම් කරන්නෙත් නැහැ. පිංකම් කරන්න ගියත් මේ කම්පන චංචල ආයෙනවා. ඒ නිසා උත්සාහ කරන මේ ඇතිවිච්ච දේ ආරස්සා කිරීමට දරු ගැබක් රකින්න කුල කාන්තාවක්සේ කිරි වදින ගොයමක් රකින්න ගොවියෙකුසේ මේක ආරසා කරන්න පටන් ගත්තාම තමයි යාතුල සීලය කියන එක හික්මීම කියන එක ඉන්ද්‍රිය සංවරය කියන එක බයලජ්ජාව කියන එක ඉන්න පටන් ගන්නවා. නිසා මේ ධර්ම තම යම් කිසි කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ පළවෙනි ආයතනේ. ආනන්ද සප්පාය පළවෙනි ආයතනේ තේරුම් අරගෙන ඒක රැක ගැනීමට ඒක ආරසා කිරීමට කටයුතු කරන එක කරා. ඒ නිසා සර්වචනස සඳහන් කර තිනවා ප්‍රඥාවන්තයාට පමණයි සීල තියෙන්නේ ප්‍රඥාව නැත්නම් සීල නෑ සීලවන්තයාට විතරයි මේ තැනට යන්න පුළුවන් නේ සීලවන්තයාට විතරයි ප්‍රඥාව උපදින්නේ කියලා. ඉතින් මේ අපි වගේ සීමිත පිරිසකට දීපු අභියෝගයක් මෙතන තියෙනවා. සීලේ නැති පිරිසක් ගැන කතා කරලා එතන මේ ප්‍රඥාවක් හොයන්න යන්න එපා. ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ. ඒකම ප්‍රඥාවක් ඇතිවන සුගෙන් කවදාකවත් සීලයක් අපේක්ෂා කරන්න දෙපා. එමන්සා සීලයක් කියලා කරන්නේ රංගපෑමක් විතරයි. මෙතන ගියේ කන දන්නවා මෙවැනි ආයතනයක් රකින්න දවස පුරාම මම මොන විදි වචන කතා කරන්න ඕනද මොන විදි ක්‍රියා කරන්න ඕනද මොන විදි ජීවන රටාවක් අවශ්‍යද කියලා. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන වෙනම නීති පද්ධතියක් හදලා මේ පිරිස් වලට කියලා දෙනක උපේපු කිනාට හරි ඒක රැක ගන්න කරුණා කරලා මේ අනවශ්‍ය කතා වලට යන්න එපා. අනවශ්‍ය ක්‍රියාවට සම්බන්ධ වෙන්න එපා. ජීවන රටාව සීලේ කඩා ගන්න එපා. ඒකෙන් අපි වාතාවරණය රැකගමු. ඒ නිසා උපේන එක එකක්. ඒකට පහදිනවා කියන එක එකක්. එහෙම උපේලා පහදින කෙනාට අනුග්‍රහ කරනවා මම උපේනවා පහදිනවා මම අනුග්‍රහ කරගන්නවා කියපු තැන තමයි මේ සදාචාරයේ උත්තරම தත්තරපත් වෙන්නේ. මහත්ගත தත්තරපත් වෙන්නේ. විපුල தත්තරපත් වෙන්නේ. ඒක තමයි ඕන්නම් විශ්වවිද්‍යාල උගන්වන දේ බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඔන්න ඕකට. එහෙම නැත්නම් ඔය ඩිග්‍රීකට PhD එකට උගන්වන දේවල් නෙවෙයි. ඒවත් මේකට තමයි තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ ප්‍රායෝගිකව දන්නේ නැති නිසා හරි පටලවිල්ලක තියෙනවා. මේ වගේ භාවනා කරන අය තුළ තමයි මේක රැකෙන්නේ. ඒ නිසා තමන් මේකට පෙළඹිච්ච එකට සතුටු වෙන්න ඕනේ. කලාතුරකින් හරි ආශාස් ප්‍රසආසක හිත පවත් ගන්න පුළුවන් එක්කෙන සතුටු වෙන්න ඕනේ. වේලාවක එක දිගට පවත් ගන්න පුළුවන් නම් විශ්‍රාම වෙන ගතිය දැනෙනවා නම් ඒකට අනුග්‍රහ කළොත් ඒක නඩ කියනවා මේ ආයතනයේ උපේලා ඒකේ පහදිච්ච කෙනෙක් ඒ කෙනාට තමයි ඒකේ බුද්ධිය ලැබෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ වක් කරගෙන යන ඇත්තන්ට මේ පැහැදීම ඇති කිරීමටත් ඒක දිනු ප්‍රවණු කර ගැනීමට අත්ලක් මිනිසත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා